ඉස්සරහට එන්න කියලා විදියක් අන්නේ දහස්පතින් නම මේ වාගේ රැස් වෙනවා නිසන්වනේ චාරිත්‍රානුකූල ධර්ම දේශනාවකට අදත් අපිට බ්‍රහස්පතින් දාවක් ඉදිරිපත් කළා තියෙන්නේ ධර්ම දේශනාවටයි කාලය ලැබිලා තියෙන්නේ ඒ තේ නිසා සීලුම් දෙනා තන්පත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පාත්‍රයි නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ වංසෝ විශාලෝ යතෝ විසත්තෝ පුත්තේ සුදාරේ සුචයා අපේක්ඛා වංස වංශකලීරෝව ගසජ්ජමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපාසක මහත්වරුත් ඇත් කරගෙන අපි බ්‍රහස්පතින්ද පාත්‍ර මේ ධර්ම දේශනාව මාලා සඳහා අද අපි හතරවෙනි අංකයේ වශයෙන් ගත්තොත් අද දක්වා කරන දේ හතර ආකාර දේශනාවට මුල් කරගත්තේ කග්ගවිශාන සූත්‍රය. ඒ කග්ගවිශාන සූත්‍රය සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර පිටකයේ කුද්දකනිකාය කියන පොතේ සුත්ත නිපාතේ සුත්ත නිපාත කියන කොටසේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය තමයි හැම ගාතාවක්ම වගේ හමාර වෙන්නේ ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ කියලා කඟ වේනකී අඟක් වගේ තනිව හැසිරෙන්නයි කියලා. <clears throat> තනි වෙච්ච එකලා වෙච්ච ජීවන රටාවකට ජීවකාවෘතියකට කරුණු කාරණා දක්වන්න තමයි මුල් ගාථා පද තුන පෙළ ගැහෙන්නේ ඊට පස්සේ අවසානයේ කුළු ගන්නනවා ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ නැත්තම් මේ ඒකෝ කියන පදය එකලාව ජීවත් වීම තනිකඩ ජීවිතේ තමයි මේ සූත්‍ර වලින් නැත්තම් මේ කග්ග විසාන සූත්‍රයේ විශේෂයෙන්ම හොවා දක්වන්නේ. ඉතින් ඒක අර්ථකතනයේදී පෙන්ලා දීලා තියෙන්නේ මෙවුවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කිය. පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක බෝධීන් වහන්සේලාත් එක්ක බලනකොට ගා කුදකලා ජීවිත ගත කරලා තියෙන්නේ අවබෝධයත් තනියමයි සිද්ධ වෙලා තියෙන්නේ උන්වහන්සේලා ශාසනික කටයුතු කරලා තියෙන්නේ ධර්මදේශනා මාර්ගයෙන් නෙවෙයි දාන ආදී කටයුතු වලින් මිනිසයන්ට පින් කර ගන්න ඉඩ දුන්නා මිස ධර්මදේශනා කිරීමේ ශක්තියක් තිබිලා නැහැ ඒක නිසා ඉසිගිලි පව්වට වගේ තැනකට වෙලා පුළුවන් තරම් විවික්‍යව ගත කරලා තියෙනවා ඒක නිසා අටුවාචාරින් වහන්සේලා මේ ગાථා පශීපුත්‍ර ජානන් වහන්සේලාගේ උදාන ગાථා වශයෙන් තමයි පෙන්ලා තියෙන්නේ. හැබැයි බැලුවොත් උදාන ગાතාවට එහා ගිය විශාල එකලාභාවකට උදිකලා ජීවිතයකට එහෙම නැත්නම් ඒකචාරී ජීවිතයකට පුදුමාකාර කමටහන් තියෙනවා. ඒක නිසා සමහරු ඒක තේරෙන්නේ නැහැ කියලා নানা ආකාරයෙන් ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරනවා. ඉතින් ගත කරන්න තියෙන ආශාවත් මේ ගාතාවල් තේරුම් ගන්න තියෙන ආශාවත් දෙපැත්තකට යන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉතිහාසගතව සිද්ධ වෙච්ච දෙයක්ද සත්‍යයක්ද කියන්න දන්නේ නැහැ. මේවා පසීබුදු ජානන් වහන්සේලාගේ උදාන ගාථා විදියට පෙන්නලා තියෙනවා. ඉතින් අද අපි ඉදිරිපත් කරගත්ත මේ හතරවෙනි ගාථාවෙත් වංශෝ විශාලෝ යථා විසත්තෝ මේකෙදී අටුවාව පෙන්නනවා වංශ කියලා කියන්නේ උණ පඳුරකට කියලා. විශාල උණ පඳුරක් ඒකේ තියෙන හැම ගහක්ම එකිනෙකා හා බැඳිලා ගත කරන නිසා ඒක ඇලී බැඳී ගත කිරීමේ නිදර්ශනයක් වශයෙන් පෙන්වනවා. ඉතින් ඒක හරියට විශාල පවුලක දුවදරුවන් සහිතව දුවදරුවන් පිළිබඳව අපේක්ෂා සහිත ජීවත් වෙන මිනිසයා උණ කිල්ල උණ ගහක උණ උණ පඳුරක විශාල උණ පඳුරක් ගහක් වගේ තියෙන. ඒ උණ පඳු ගහට පුද්ගලිකව ඉන්නත් බෑ. ගහත් අනික් පඳුර අල්ලගෙන නැගිටලා තියෙන්නේ. අනික් පඳුර මේ ගහට වෙන් වෙන්න දෙන්නෙත් නෑ. අන්න ඒ වගේ තමයි පෞල් ජීවිතයේදී හැම වෙලාවෙම පුත්තේසු ධාරේසු ච යා අපේක්ෂා තමන් දුවදරුවන් පිළිබඳව භාර්යාවක් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. මේ අපේක්ෂාව තමයි මේ තියෙන ඒකචාර ජීවිතේ තියෙන ප්‍රධාන බාධාවක් විදිහට එහෙම නැත්නම් ඒකේ විරුද්ධ පැත්ත විදිහට සරුවචාන්සේ නිතරම පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා වංශකලීරෝව අසජ්ජමානෝ උණ ගහක පැන නැගින උණ කිල්ල උණ ගොබුඩ තාම අතුවිචි වීදෙන්න කලින් කපන්නත් පුළුවන් වෙන් කරන්නත් පුළුවන්. ගහේ පඳුරටත් එක්ක ඇලී බැඳීගෙන නැහැ. අන්නේ වෙලාවේදී ඒ උණ රිකිලක් නැත්නම් උණ කිලිලයක් කියලා මේකේ පාලියේ සඳහන් කරලා තියෙන්නේ. උණ රිකිලක්, උණ බොඩයක්, උණ ගොබඩක් වගේ පඳුරේ නොගැලී ගත කරන්න කියලා කියනවා කඟ වේනගේ තනි අඟ වගේ. ඉතින් මේක මේ වගේ ආරණ්‍යයකට ආපු වෙලාවක අපිට ඇහුනොත් ඒක යම්කිසි සතුටක් තියෙනවා తాවකාලිකව අපේ ඉෂ්ඨිත නිගමනයක් අරගෙන තියෙනවා මේ වගේ විවේක ජීවිතයකට ඒකචාර ජීවිතයකට නමුත් නිකමට හිතන්න මේ වගේ බණක් රේඩියෝ එක කිව්වොත් එහෙම නැත්නම් අතරමං හන්දියක කිව්වොත් අහන මිනිස්සුත් දේශනා කරන එකනත් විශාල අපහසුකටපත් වෙනවා. මොකද රේඩියෝ වල බණ අහන අය අතරමං හන්දිවල බණ අහන අය පෞල් ජීවිතය ගත කරද්දී මේ විවේකේ ලබා ගන්න බැරිද කියලා අසුචි වල මැනික් හොයනවා. අසුචි මැණික් නැහැ. මැණික් තියෙන තැන් තියෙනවා. ඉව්වගේ හෙව්වොත් ඒත් හම්බ වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ බැඳීම් වලින් බැඳිලා මේ විවේකයේ හොයන්න හදනවා කියලා කියන්නේ අර හොදෝ දමඩේ දාන වැඩක්. නමුත් ඉතින් එහෙම කියන්නත් නරකයි. මොකද අද ඕනෙම බහන මධ්‍යස්ථානයකට ගියොත් හැම වෙලාවෙම සංඝ පිරිසට වැඩිය වැඩි පැවිදි පිරිසට. ගිහිව ඉඳගෙන බණ භාවනා හොයන පිස වැඩි. ඒ වගේම ඒ ඇත්තෝ සමහර විටක පරිස්සමෙන් ඒ වචන පාවිච්චි කරන්න ඕනේ සංඝයාට වැඩිය දක්ෂව භාවනා කරනවා. කියන්න හොඳත් නෑ වගේ. මොකද සංඝයා ඒ අර වෙන්විලා ඇති කරගත්ත ඒකචාරී ජීවිතයම ඇති කියලා සමහර වෙලාවට වැරදි අදහස් වලින් මුත් ගත කරනවා. ඒ වගේම ඒ තමන් අර පැවිදි වෙන වෙලාවේදී අර ගණයා කෙරෙන් වෙන් වෙන වෙලාවේදී කුලයා කෙරෙන් වෙන් වෙලා වෙලාදී තිබුණු සද්ධාව ටික කාලෙකින් පිරියෙනවා. ඉතින් ඒක නිසා සමාජ පවතින තත්ත්වය අනුව බලනකොට ගිහියෝ කොන් කරලා කතා කරන්නත් ටිකක් බය හිතෙනවා. ඒක මොකද ඒ ඉන්න ජීවිතයේ තියෙන නිස්සාර ගතිය ඒ වගේම එයින් විවේකයක් ලබා ගැනීමේදී කරන උදාාරතර සටනේ උණු උණු සුවඳ මතකයේ ගිහියන්ගේ හිතේ තියෙනවා. නමුත් පැවිද්දන්ගේ පහුවෙන්න පහුවෙන්න ඒක ආසවට්ටහනීය ධර්මයක් වෙනවා. කල්යන්න කල්යන්න දැන් අපි විවේකයෙන් ඉන්නේ නිසා අපි ළඟට ධර්මයේ එන්න ඕනේ. අපි ඒවට අයිතිකාරයෝ කියලා පටලවාගෙනුත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි මැදමාවතේ තමයි ගමන් කරන්න ඕනේ. ඉතින් ගමන් කරනකොට නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ ඒකචාරී ජීවිතයේ තියෙන වටිනාකම තමයි මෙතෙන්දි පෙන්වන්නේ. ඒක නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ දුවා දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි ඇලී බැඳී ගත කරන ජීවිතය වුණ ගහක පඳුරක් ඇතුලේ අතුයිති වීදී වැඩි තියෙන විශාල වුණ ගහක් වගේ ඒක කපලා අයින් කරන්න බෑ. මුලින් වෙන් කරාට වුණ ගහ අයින් කරන්න අමාරුයි. ගහ කැමතිත් නෑ පඳුරෙන් අයින් වෙන්න පඳුරත් ඉඩ දෙන්නේ නෑ ගහෙන් අයින් වෙන්න. ආහන්නි වගේ බැඳී ගත කරන වෙලාවට මේ තෘෂ්ණාව විෂක්තිකා නැමැති මේ ලාටුව බොහෝම පුංචි බන්ධනයක් පෙන්වන්නේ. නෝ හටි කොන ගෑවුනාට පස්සේ එයාට ගැලවුමක් ඇත්තේ නැහැ. කෝල්ලබවත් එක සෙල්ලම් කරපු හාවට වෙච්ච දේ වගේ එකාතකින් කෝල්ලබබාට ගැහුවට නම් ප්‍රශ්නයක් නැහැ තාම කෝල්ලබබා බබෙක් අත් දෙකින් ගැහුවට ප්‍රශ්නකුත් නැහැ කකුල් දෙකමුත් ගහලා ඔළුවෙන් ගැහුවට පස්සේ කෝල්ලබබා එහෙම මාර පාශයක් වඩපත් වෙනවා ඒක නිසා මේ පවතින සමාජ අගයන් ආඩම්බර වල හැටියට බලනකොට පෞල් ජීවිතයේ දුවදරුවන් ලැබීම බරපතල අකුසල කර්මයක්වත් බරපතල දඬුවම් ලැබිය යුතු වැරද්දකුත් නෙවෙයි. නමුත් අන්තිමට ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරපු දාස තමයි තේරෙන්නේ මේ වර තියෙන බන්ධනේ කොහොමද කියලා. ඒ දවසක් ඔය ගල්දුව පන්දි ස්වාමීන් වහන්සේ මුල් කාලේ දන්නේ නැතුව මේ රැස්වීමක වේදිකාවට නැගලා තියෙනවා. බණෝරේ දේශපාලන රැස්වීමක්. ඉතින් ඒකේ ඉන්න ප්‍රසිද්ධ කතිකෙක් සිගරට් එකක් පත්තු කරගත්තලු. ඉතින් මේ පන්දිසාංශික කතාවේදී පන්දිසාංශිකවලු මේ වගේ දේශපාලන නායකයෝ වේදිකාවල ඉඳලා සිගරට් බොනකොට, පයිප් උරනකොට රටවැසියාට මොකද්ද දෙන ආදර්ශය? ඒක නිසා මම දැනගෙන හිටියේ නෑ මේක දේශපාලන රැස්වීමක් කියලා. නැත්තම් මං එන්නෙත් නෑ. ඉතින් මෙවුව නෙවෙයි අපේ දේශපාලනඥයන් වලට පෙන්විය යුත්තේ කියලා. ඉතින් මේ දේශපාලනඥයන්ට ගෙහින්දි කියලා ඊගාව කතාවේදී කිව්වලු අපේ හාමුදුරුව අපට ඉගරට් බොණ්ඩ එපයි කියනවා. එහෙනම් කසාද බඳින එකත් පව් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ පඬිසාගේ කාර්බන් ඉදලා තියෙනවා. කසාද බැඳිල්ලෙන් පෞසිද්ධ වෙන්නේ නැහැ. කසාද බැඳිල්ලෙන් ගැලවෙන්න උත්සාහ කරපු දවසේ. ඒක තමයි අපි කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා. එහෙම නැත්නම් වෙන්වීම කටයුතු කරන මිසක්ක. නමුත් අපි ඔක්කොමලා වෙන් වෙන්නේ නැහනේ. ඔක්කොමලා පැවිදි වෙන්නේ නැහනේ. ඔක්කොමලා අරණ්‍යගත වෙන්නේ නැහනේ. නමුත් මරණ චිත්තක්ෂණයේ ඒ වගේ උදාර කටයුත්තකට වෙන් වෙන්න වෙන්නේ ගොළු බෙල්ලගේ මස ඇටි කුකුලා ගලවන්න වගේ මේ ඔක්කොම දමලා යන්න වෙනවා. යන්න වෙච්ච දවසේ කල්පනා වෙන්නේ වැඩි වැඩි බන්ධන තිබුණ එකනට වැඩි වැඩියෙන් ඒ ගැළවිල්ල අමාරුයි. ඒකේ පුංචි ක්ෂුද්‍ර මට්ටමේ නිදර්ශනයක් තමයි තියෙන්නේ. ඒ වගේ බන්ධන ගොඩක් තියෙන එකනට භාවනාවේදී හිත එකලස් කරන්න අමාරුයි. හිත ඒකාග්‍ර කරන්න අමාරුයි. හිත ඒකෝදිගත කරගන්න අමාරුයි. ඒකෝ තත්ත්වරපත් කරගන්න අමාරුයි. ඒ නිසා ඒ කෙනාගේ ජීවිතය ගැන විස්තර කරනකොට සාසනය කියවිලා තියෙන්නේ එයා කාය විවේකේ ලබා ගන්න පුළුවන්. සෙනග නැත්නකට ගිහිල්ලා, අරණ්‍යයකට ගිහිල්ලා, රුක්ක මූලයකට ගිහිල්ලා, ශූන්‍යාකාරයට ගිහිල්ලා කායික වශයෙන් දුරස්ත භාවයක් ලබා ගන්න පුළුවන් ගණයා කෙරෙන නිසා කුලයා කෙරෙන. නමුත් හිත චිත්ත විවේකයක් කැළම නැති වෙනවා. කිසිසේත්ම නැති වෙනවා. අර වගේ බන්ධන පිළිබඳව ස්නේහණය එනතම් මේකේ තියෙන අපේක්ෂා කියන වචනේ. බන්ධන පිළිබඳ අපේක්ෂා තියෙන කෙනා හැම වෙලාවෙම අර නන්දහාමුදුරෝ නන්ද කුමාරයා ජනපද කල්යාණගේ වෙන් කරගෙන කායි විවේකයේ පිණිස පුත්‍රජානනාසේ පාත්‍රේ අතර දීලා ගියාට නන්ද කුමාරට නිතරම ඇහෙන්නේ අර සිව්මදුරු කවුලෙන් බල්ලා නන්දාවගේ විචින් කියන ලද ගියත් හිමියනි වහා එන්න කියපු වචනේ. ඉතින් භාවනා කරනකොට ඒක රැව් පිළි රැව් දෙන්න පටන් අර ගන්නවා. මොන භාවනාවක්වත් කරන්න බෑ ඒක ඉරියව්වක ඉන්න බෑ ඒක ආරමුණක හිත පවත්තන්න බෑ ඉතින් ඒක නිසා විශාල අනිකුත් භාවනා කරන සංඝයා අතර උසුළු විසුලට ලක් වෙලා තියෙනවා ඉතලා තියෙනවා මේ නන්ද ආමුදුරු පස්සේ තමයි සර්වචන්නාංශේ ඒ සහෝදරකමට වගේ ඒ නන්ද ආමුදුරුව තන ගහගෙන දිවි ලෝකෙ ගිහිල්ලා ඒ අර ජනතර කල්යාණයේ පිළිබඳ සින අපේක්ෂාව වෙනුවට වෙන අපේක්ෂාවක් ඇති කරනවා. සුරංගනාවන් පෙන්නලා 500ක් ඒ ජනපද මේ දාඩිය ගලන අසුචි මල මූත්‍ර පිට කරන මේ ජනපද කල්යාණිද හොඳ එහෙම නැත්නම් මේ සුරංගනාවියන්ද හොඳ කියලා ඒ ඒ අරමුණේ හිත බැඳිල්ලෙන් තමයි ජනපද කල්යාණ පිළිබඳ අපේක්ෂාව කඩාගත්තේ. ඉතින් ඒකම තමයි සරුවචන් වහන්සේ අපටත් නන්දහාමුදුරණ කරපු වැඩේම තමයි පෙන්වන්නේ භාවනා කරනකොට මේ කාය විවේක ඇති කරගත්ත පිළිසකට චිත්ත විවේකේ පිනිස ඒ කාය විවේකේ වැඩි කරන්න වැඩි කරන්න අර පුත්තේ සුදාරේ සුචේ අපේක්ෂා කියලා දුවදරුවන් සහ අඹුව පිළිබඳව යම් සැලසුම් යම් අපේක්ෂාවක් තියෙනවා නම් ඒව ගෙදරවල ඉන්නවට වඩා ගොජ දාන්න පටන් ගන්නවා. හරියට වනමුකේ පාද තුවාලයක් වගේ කොජ දාන්න පටන් ගන්නවා. ඒක සරුවචනාංශේ නොදන්න ඉන්න එකක් නෙවෙයි. ඒ තියෙද්දිම තමයි කියන්නේ ඒ වගේ දුවදරුවන් පිළිබඳ අපේක්ෂාව අතහැරලා කායි විවිකේ ලබාගෙන අරණ්‍යගත වෙන්න, රුක්ඛ මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්නයි කියලා. ගත වුණාට හිතේ කාම සංඥාවල් නැත්නම් චිත්ත අවිවේකී භාවය කිසිසේත්ම අඩු වෙන්නේ ඊට පස්සේ විශාල ප්‍රයත්න කරන්න වෙනවා ඒ කාම අවිවේකී භාවය චිත්ත අවිවේකී භාවය දුරුවන් කිරීමට මේ කය නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ නැත්නම් වම දකුණ ආදී වශයෙන් වර්තමාන වශයෙන් අත්දැකියකි රූපක හිත බැඳීමෙන් තමයි අර කාම සංඥා දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ගිහිගොයින් අයින් වෙලා කුලයා කෙරෙන් අයින් වෙලා ගණයා කෙරෙන් අයින් වෙලා විවිකේ ලබාගත් කෙනාට ඒ ඊටාම සරල ඒ වගේම ඊටාමත්ම සාර්ථක ඊටාමත්ම ඍජු කාටවත් නෑ බෑ කියන්න බැරි මේ රූපේක හිත බඳින එක නන්ද කුමාරයා ජනපද කල්යාණිය අතහැරලා සුරංගනාවියකට හිත බඳින වැඩේ තමයි කරන්නේ. ඉතින් උගව දෙනකොට නන්ද කුමාරට හේතුවක් තිබුණා. මොකද හේතුව ජනපද කල්යාණට වැඩිය ගොඩාක් කාම ලෝකෙ පැත්තෙන් බලනකොට සුරංගනාවියගේ ආනිසංසකතිය වැඩි. නමුත් භාවනා කරන කෙනාට ඒ දුවදරුවන් අතහැරලා ඇවිල්ලා කුඩා වූ ඒවා මහත් වූ ඒවා වස්තු අතහැරලා ඇවිල්ලා මේ උදාසීන වෙච්ච කයට ආස්වාස් ප්‍රසවාසයට එහෙම නැත්නම් වම දකුණ වශයෙන් සක්මන්ට හිත බැඳීම කඟ වේනගේ තනි අඟ වගේ. ඒක අමාරුයි. ඒක අමාරුව පිළිබඳව දෙන්නේගේ සංසන්දනය කරන දෙයක් නෑ. කාටත් ඒක අමාරුයි. ඉතින් ඒ නිසා ඒක විවිධාකාරයෙන් හුවා දක්වන්න ඕනේ. විවිධාකාරයෙන් උස් කරලා පෙන්වන්න ඕනේ. පෙන්නුවොත් තමයි කෙනෙකුට පුළුවන් වර්තමාන හිත පවත්තන්න යම් ප්‍රමාණයක පුළුවන්. නමුත් මේක මෙච්චරම ආනිසංස ජනකද මේකටද බුදුහාමුදුරුවෝ මේ කඟ වේනගේ තනි අඟ වගේ කිව්වේ මේකද මේ සාමාන්‍ය උපාසකයෙකුට බෑ පසේ බුදු වෙන උපාසකයෙකුට හේතු කරන්න තරම් ගැඹුරුුනේ මේකද කියලා ඒකේ බරසාරකම ගම්බීරත්වයේ තේරුම් ගත්තොත් ඕනම කෙනෙක්ගේ ආකල්පෙ වෙනසක් ඇති වෙනවා වෙනසක් ඇති වෙන්නම ඕනේ මේ භාවනාවේ කායानुපස්සනාවේ රූපයක් ඉදිරිපත් කරන ඉදිරියට යන ගමන තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි নানা ආකාර රැවටිලි වල රැවටිලා ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා තව කුණු කන්දලයක් අල්ලනවා. ඒ අල්ලන දේ අච්චරම ගොරෝසු නැති වුණාට ඒක පුළුවන් තරම් උදාසීන දෙයක් වෙන්න වෙන්න වෙන්න වෙන්න ආනිසංශ වැඩි. නමුත් අපේ හිත අර උදාසීන දේ අල්ලන්න කැමති නැහැ. ඇල්ලුවත් ඒක yaadෙන්නේ නැහැ ඒක නීරස නිසා. ඒක ඒකාකාරී නිසා. ඒක දිහා බලනකොට එපා වෙන්න නිසා. ඉතින් හිත එලිපත් ඉන්න බල්ලෙක් වාගේ කොයි වෙලාවෙත් අර අරමුණු වලට දුවනවා. ඉතින් දුවන හැම වෙලාවෙම මේ යෝගාවචරයා ඒ අරමුණු වල දොස් දකිනවා. අරමුණු නැති පරිසරයක් ගැන අපේක්ෂා කරනවා. එයා ඒ වෙනුවට ඒ අරමුණට විකල්පයක් වශයෙන් තියෙන වර්තමානයේ හිත පැවැත්වීම ඕනම වෙලාවක ඕන කෙනෙකුට ආධුනික මනසක් තියෙන ඕනම කෙනෙකුට කරත හැකියි. අන්න ඒ ටික තමයි මේ ඒකෝචරයකක විසාන කප්පෝ කියලා සම් ශ්‍රාවක බෝධිය කරන කෙනෙකුට උනත් පාවිච්චි කරත හැකියි. පතේ බුදු අපේක්ෂකයන්ට පසේ බුද්ධත්වයේ පතන බෝසත්තුරුන් විතරක් නෙවෙයි. ඒක නිසා මම ගී කාලේ ඊ타මත්ව උද්‍යෝගේ එහෙම නැත්නම් ඊ타මත්ම නා නිර්මාණ ශිල්පව එහෙම නැත්නම් ඊ타මත්ව ප්‍රගතිය සලකමින් ඉන්න වෙලාවේ ඒ ඕස්ට්‍රේලියානු ජාතිකයේ හාමුදුරුවෝ මට කිව්වේ මේ ගාථා ටික කටපාඩම් කරගන්න කියලා. පුළුවන් තරම් කටපාඩම් කරගන්න කටපාඩම් කරගෙන මොකද ඔය මඩේ කකුල තිබ්බොත් ආයෙ ගන්න බෑ. ඒ නිසා කකුල නොතියන්න පුළුවන් දහං ගැටයක් දාපන් කියලා ඒ කාතා කටපාඩම් කරන්න කිව්වා මෙන්න මේ පොඩි පචයක් මේක ඇතුලේ තියෙනවා. ඒ සංසික වචනෙන් කියනවා නම් මේක පෙළලා තියෙන්නේ පතේ බුදු වෙන්න හදන්නේ කියලා. නමුත් මම කවදාකවත් එහෙම දෙයක් අගය කරන්නේ මම කියන්නේ මේ ජීවිතේදීම නිවන් දකින්න කතාවක්. ඒක නිසා මේ ගෞතම සාසනයේදීම වැඩ කරගන්න පුළුවන් මේ වගේ තෙදවත් බලවත් ජපමන්තර වගේ නිතර කියවන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට කොහොමඩක්වත් සෙනක තලයේ ඉන්න බෑ. සෙනක තලයට යනවා කියන්නෙම දාගැනිල්ලක් වෙනවා. සෙනක තලයට යනවා කියන්නෙම අර හදාගත්ත කාය විවේකයේ තවදුරටත් අවුල් කර ගන්නවා. චිත්ත විවේකයට බාධා ඇති කර ගන්නවා. නමුත් අපි අද ගත කරන සාමූහික භාවනා ක්‍රම භාවනා මධ්‍යස්ථානවල අපිට සෙනගත් එක්ක ඉන්න වෙනවා. ඒ සෙනගත් එක්ක ඉන්න වෙලාවේදී ලබාගත්ත මේ කාය විවේකයේ ඉදිරියට ගෙනියන්න නම් චිත්ත විවේකයේ පිනිස අපි ඇසුරු කළ යුතු බොහෝ අරමුණු අතර අරමුණු විවිධත්වයේ අතර මෙන්න මේ අරමුණ ඇසුරු කළොත් චිත්ත විවේකය ලැබෙනවා ඒකට බාධක ධර්ම රාශියක් තියෙනවා ඒ බාධක ධර්ම වල ගැන කතා කරන්න ගත්තොත් හොඳින් හෝ නරකින් අපි කරන්න වෙන්නේ අර උදාසීන අරමුණ කොන් වෙනවා මේ අරමුණ ඉදිරිපත් වෙන නිසා අපි අපහසුතාවයේ මැද දුෂ්කරතාවයේ මැද ඒ උදාසීන අරමුණ අපි කියනකට රූපාරම්මණය කියලා එනනම් කාය කායනුපස්සනාව කියලා කාය ආයගත සතිය කියලා ඒකේ නඩත්තු කරවන්නයි අපි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇති කරන්නේ. ඒ සර්වචනාංශේ වැඩ ඉන කාලේ ඒ සවැත් නුවරම සංඝයා වහන්සේලා පින්ඩපාත යනකොට ඒ හිරගෙදර හිර කොහාහල්කට දොර අරස අරසා කරන ඒ කාවල්කාර මුලාදෑනි මේ සංඝයාට පිණ්ඩපාත වේදන්න පටන් ගත්තා. කියන්නේ මුරගෙදර හිරගෙදර අයිතිකාරයා වගේ හිරගෙදර ඉන්න දොරටු පාලකයා. ඉතින් මේ සංඝයා පිණ්ඩපාත කරලා මුලාදෑනිත් එක්ක යාළු වෙලා දවසක ඇහුවා අපිට හිරගෙදර යන්න බලන්න බැරිද කියලා. ඉතින් මුලාදෑනි කිව්වා ඒක දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට බලන්න යන්න ඒ කට්ටිය කොන් කරලායි ඉර කරලායි තියෙන්නේ මොකද ස්වාමීන් වහන්සේලා බලන්න යන්නේ ඒගොල්ලෝ මේ නෑදෑකමට දැන් කාලේ කරන බීඩි මිටියක් ගිහිල්ලා දෙන්න ගංජා මිටියක් ගිහිල්ලා දෙන්න නෙවෙයිනේ ඔබ වහන්සේලා බලන්න යන්නේ වෙන පැත්ත නිසා මම වෙලාවක් කියන්නම් එන්නේ කියලා ඊට පස්සේ සංඝයා වහන්සේලා ගියාට පස්සේ දැක්කා සමහරු ඇත්තෝ යකඩ දඟල් වලින් බැඳලා සමහරු දඬු කඳේ ගහලා අවුවේ දපලා ඉන්නවා ඉතින් මේ සංඝයා වහන්සේට තේරෙනවා නේ අපි කොච්චර විවේක ජීවිතයක්ද ගත කරන්නේ අපි හිතනවා මේ පින්න පාද ටිකක් නැති වෙච්චාම හොඳ සීනාසනයක් නැති වෙච්චාම හිතුවපැතු ශිවරක් නැති වෙච්චාම අයියෝ මේට වැඩිය කොච්චර ලේසිද මේක හම්බ කරගෙන කණේ කියලා ඔන්න හම්බ කරගෙන කන අය ඒ දරුවන් මල්ලන් රකින්න ගිහිල්ලා හම්බ කරන්න ගිහිල්ලා වෙන දේ අන්තිමට ඊරගෙවල් වල වැටෙච්චාම යකඩෙන් දැව වලින් එහෙම නැත්නම් කිත්තම් කබෝලින් බැඳලා ඉතින් මේ කටියට හරි සංවේගයක් පහළ වෙලා ඇවිල්ලා සරුවච්චන් ආනන්දට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු යකඩින් බැඳහම දඬු කඳේ ගහපුවාම කිට්ටම් කම්බලින් බැඳහම මේ මිනිස්සෙින්ද ආය ගැටේට බුරුලක් තියලා නෙවෙයිනේ ගැටේ ගහන්නේ කිටි කිටි ගැට ගහලා ඉන්නවා ඉතින් ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටෙනවද මීටත් තද ගැට මීටත් තද බන්ධන මේ ඔබ වහන්සේට වැටෙනවාද කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ Taman දැකලා ඇති වෙච්ච සංවේගය පිළිබඳව ਸਰුවචනාතර මතක් කිරීමක් කරනවා. ඒතකොට ਸਰුවචනාංශේ මේ ධම්මපදේ සඳහන් කරනවා Taman වහන්සේගේ ਸਰවඥතා ඥාණයට මේ පෙන්වන්න හදන දර්ශනය දක්වලා සම්බන්ධ කරලා නතන් දල්ලම් බන්ධනමාව දීරං උඹලා ඔය කියන ඔය දෙයට මොකටද යදා යසං දාරුජම් බබ්බජංච. යසං කියලා කියන්නේ යකඩෙන්, දාරුජ කියලා කියන්නේ දවයේ, තටුකඳේ, බබ්බජ කියලා කියන්නේ බබුස්තන කියනවා. ඉතින් අපි කිත්තංකම කියලා ගන්න පුළුවන්. ඔය උඹලා කියන යකඩෙන්, ඔය දරයෙන්, දවයෙන් ඔය කිත්තං කම්බණයෙන් බැඳිල්ලට ධීරයන් වහන්සේලා විසින් බරපතල දණ්ඩනයයි නොකියනු ලැබි. සහරත්ත රත්තෝ මණිකුණ්ඩලේසු යම් කිසි කෙනෙක් Tamange මිනිමිතු රත්තරන් රිදී ගැන අපේක්ෂා ආසාවක් තියනවාද පුත්තේසු ධාරේ සුචයා අපේක්ඛා තමන්ගේ දුවා දරුවන් ගැන අඹුවන් ගැන අපේක්ෂාවක් තියනවාද ඒතන් දල්ලම් බන්ධනමාව දීරා ඒක තමයි ධීරයන් විසින් දල්ඩි බන්ධනයක් කියලා කියන්නේ දැඩි බන්ධනය කියලා කියන්නේ මිනිමුතු මණික් වලට තියෙන ආශාව දුවා දරුවන් තියෙන ආශාව හරක බාහනට තියෙන ආශාව නිශ්චල චංචල දේපල වලට තියෙන ආශාව අපේක්ෂාවයි ඕහාරිනම් සිතිලන් දුප්පපුංචා. ඒ කියන දේවල් බැඳෙන්න බැඳිලා නැහැ කේස් ගහකින්වත්. තමයි අඹුවත් එක්ක හරි, දුවදරුවන් එක්ක හරි, රත්තරම් මිනිමුතුක් එක්ක හරි, හරකවාණේ කාරී වස්තුවත් එක්ක බැඳලා නැහැ. නමුත් අයින් කරන්න ගිය දවසේ ඉතාමත්ම සූක්ෂමයි. ඒවා හැම විදගෙන සීවිය විදගෙන හැම විදගෙන මස් විදගෙන ඇට විදගෙන ඇට මිදුළු දක්වා කාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඕහාරිනම් සිතිලන් දුප්පමුංච. අදුරුවන් කරනවා. අයින් කරන්න අමාරුයි බොහෝම සූක්ෂමයි ඒතම් පිචිත්තාන පරිබ්බජෙන්තෝ අන්න ඒ සියල්ලම අතහැරලා යම් කෙනෙක් පැවිදි වෙනවා නම් පරිබ්බජන්ත කියලා කියන්නේ ගාල කඩන පරිණවන නම් අනපෙක්කිතෝ කාම සුඛං පහය ඒ කාම සුඛයන් පිළිබඳ අපේක්ෂාව අතහැරලා ඒ ප්‍රහාණය කරලා අපේක්ෂාව අතහරිනවා නම් ඒක තමයි නිදහස කියන්නේ. අද ඒකමයි අපි අර කතා කරේ ආකාර දෙකක් තියෙනවා එකක් තමයි gedirin පැනලා යන එක. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවට පළවෙනි බබා හම්බෙච්ච දවසේ චන් නැමැතිවරයත් එක්ක මාලිකාට හොරෙන් පැනලා යන්න පුළුවන්. ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. නමුත් අබිනිෂ්ක්‍මණය කරාට හිතෙන් මේවා පිළිබඳ තියෙන මේ දේවල් අතාරිනවා කියන එක ලේසි නෑ. ඒක තමයි ඔය දවස් 7-8කට භාවනා කරන්න ආපු කෙනෙක් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා හොඳටම දන්නවා තමයි ඒ කුලයා කෙරෙන් ගණයා කෙරෙන් වෙන් වෙච්ච බව කුඩා වූ මහත් වූ වස්තු අයින් කරපු බව කුඩා වූ මහත් වූ ඒවා ඥාති අයින් කර බව නමුත් ඇවිල්ලා පරියන්කේ වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ හිත පුදුමාකාර විදිහට අර දාලා ආපු දේවල් පිළිබඳව gedara dore ඉන්නවටත් වඩා පුදුමාකාර බන්ධනයක් තියෙනවා ඒ නිසා අපි පල්ලෙහාදී ගත්ත ඒ අන්‍යතිත්‍ය සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කළා තියෙනවා මේ කාමය අප්පසාවජ්ජ දන්ද විරාගී කියලා. වැරද්දක් වැඩිය පේන්නේ නැහැ. වෙන වැරද්ද අල්පයි. පුංචි වැරද්දක් තියෙන මේ දුආදරුවන තමන්ගේ දරුවන්ටනේ, තමන්ගේ අඹුවටනේ, තමන් සාධාරණව හම්බ කරපු වස්තුවටනේ, තමන්ගේම හරකබානටනේ ආශ කරන්නේ. ඒ ආශ කර නැතුව බෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා කියන එක අල්පසාවද්‍යයි කියලා. වැරද්ද අඩුයි. නමුත් දන්ද විරාගී අයින් කරන්න ගිය දවසේ තමයි ඒක අමාරු වැටෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාට දුක් જાති දෙකක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. ගේසිත දුක, නෙක්ඛම්ම දුක කියලා. ගෙදර දොරවල් ඉන්නකොට මේ අඹ දරුවන් පෝෂණය කරන්න, මැනි මුතු පිසුදු කළ සුද්ධ කළ තියාගෙන, ආරක බාහන කන්න දෙන්න, ඉඳන් බලන්න කරන්න විශාල දුකක් තියෙනවා. ඉතින් එයා ඒක හිතන්නේ සැපක්. යමක් කමක් තියෙන කෙනෙක් කියලා. නමුත් අංගයට මොහොරලා අන් තියනවා කියලා තේරිච්ච දවසේ තේනවා මේ කොච්චර හම්බ කරත් දමලා යන්න වෙනවා. ඒ දන්න වෙන බව දැනගෙන මේව ධනර පිට දීලා හෝ අත අපේක්ෂාතරව අතහැරලා දාලා වෙන් වුණාට පස්සේ ඒක නාට තේරෙන්න පටන් අර ගන්නවා. වෙන් වෙච්ච පමණින් කාය විවිකේ ලැබිච්ච පමණින් චිත්ත විවිකේ ලැබෙන්නේ ඒ චිත්ත විවිකේ ලබා ගන්නද කාය විවේකය කියලා අතහැරලාපු ඒ නිශ්චල චංචල දේපල් තියෙනවනේ. ඒව හම්බ කරනවට වඩා දක්ෂ ඊට වඩා ප්‍රතිපදාවට බර උපක්‍රම රාශියක් පාවිච්චි කරන්න ඒක නිසා කියන්න පුළුවන් පැවි මහා භාවනාව හරියන්නේ ගීගේ අසාර්ථක වෙච්ච බුබ්බඩයන්ද නෙමෙයි. ගීගේ හොඳටම සාර්ථක වෙලා ඒට වඩා තීක්ෂණ ඊට වඩා කුසල සම්පන්න දක්ෂ උපක්‍රම කරන්න දක්ෂ වෙන්නේ ගිහි ගෙදර සාර්ථක වෙච්ච කෙනා විතරයි. ඒ නිසා පැවිද්ද කියන්නේ භාවනා කියන්නේ හතර කේන්දරේ පාළු වෙච්ච උන්ගේ වැඩක් නෙවෙයි. ඒක හොඳටම සාර්ථක වෙලා ඒක අතහරින්න පුළුවන්කම තියෙන්න ඕනේ උදේ පාන්දර බිම දාන කුණු කෙල පිටක් වගේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේක අතහැරියාට මෙහාවට පස්සේ නිකම්පත් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ විශාල වගකීමක් තියෙනවා විශාල කය හිත වචනය ඉක්මවා ගන්න වෙනවා ඒ ඉක්මවා ගන්න ගියාම අර ගේහසිත දුක වගේම නෙක්කම්මසිත දුකක් තියෙනවා මේ ආවට පස්සේ වෙන්නමම දුකක් තියෙනවා ඉතින් ඒ නිසා මේකෙන් පෙරදුනොත් මේ නෙක්කම්මසිත දෝමනස්යෙන් පෙරදුනොත් ආපු ගෙදර ගියාම ගෙදර මිනිස්සු තුසුළු විසුළු කරනවා උඩින් යන්න ඉතින් නේද ආවේ මහා ලොකු භාවනා කරන්නනේ ගියේ මොකද මේ මූණ දික් කරගෙන මූණ අට කරගෙන ආපහු ආවේ ඇයි කෝ ඔය අරගෙන ගියුවා නැද්ද හදාගත්තේ කියලා ඒ මිනිස්සු උසුළු ඉසුළු කරනවා ඒක නිසා බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ යෝගාවචරය දෙලොක් අතර හිර වෙලා හරියට මෙටල් ක්‍රෂර් එකට හිර වෙලා ඇම්බර් එන ගලක් වගේ ඒ පැත්තෙන් කාම ලෝකේ අන්තරමහරුවෙන් හම්බ කරපු දේ අතහැරලා මෙහි ආවා මේ හැවිලා මෙහි පට්ටල උනේ නැත්තම් ඒකචාරී ජීවිතය අඳුරගත්තේ නැත්තම් උදකලාව අඳුරගත්තේ නැත්තම් චිත්ත වේගය අඳුරගත්තේ නැත්නම් නැත්නම් ඒක උපය ගන්න බැරි වුණොත් ඒ මනුස්සයා හොදි බේරෙනවා. දෙපැත්තෙම ඇඹරෙනවා. දෙලොක් අතර හිර වෙනවා. ඉතින් මේ මනුස්සයාට උසුළු විසුළු කරන්න නරකයි. හැබැයි ලෝකයේ අනිවාර්යම උසුළු විසුළු කරනවා. පැවිද්දන් අතරත් උසුළු විසුළුට ලක් වෙනවා. නැවත ගෙදර ගියාම ගෙදරත් උසුළු විසුළුට ලක් වෙනවා. ඉතින් ඒක නිසා ඒකේනා තමයි ඇත්තටම මේ ශාසනයේ අනුකම්පා ලැබිය යුතු පුද්ගලයා. යම් කිසි කෙනෙක් මේ හැවිලා යම් ප්‍රමාණයට භාවනා හරි ගිහිල්ලා පැවිද්දක් හරි ගිහිල්ලා ඉන්නවනම් ඒ මනසට කට උතර බඳින්න ඕන කමක් නැහැ. නමුත් වර්තමාන පවතින ශපේට බුදුදහම කියනවා ධිටදම සුඛ විහරණය කියලා ඒක මෙයාට ඇති. හොඳට මතක තියාගන්න භාවනා කරන හැම කෙනාටම ඒ ධිටදම සුඛේ ලැබෙන්නේ නැහැ. ප්‍රධාන හේතුව ඒ ඇත්තු මේ කියලා දෙන සරල භාවනා ක්‍රමයේ වෙනුවට මේ নানা ආකාර කෙටි ක්‍රම හොයන. මම කියන්නේ මේ සරල භාවනා ක්‍රම හරි ගත්තාම සියලු දෙනා නිවන් දකින්න පුළුවන් කියලා. ඒක නෙමෙයි මම මේ මතක් කරන්න හදන්නේ. ඒ ඒ කෙනා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ කායानुපසනාවෙන් ගිහිල්ලා වේදනානුපසනාවට ගිහිල්ලා මේ ක්‍රමයෙන් දියුණු වෙන භාවනා ක්‍රමයක් පෙන්ලා දීලා තියෙන්නේ. උන්වහන්සේ ධාරා සංඛ්‍යා කල්පලක්ෂයක් මේක උත්සාහ කරලා ඔය කරගෙන ආපු හපංකම කොච්චර වුණත් ඊගාව පන්තියේදී නැත්තම් මේ පැවිද්දන් වශයෙන් උපාසකයන් වශයෙන් යෝගාවචරයන් වශයෙන් මේ ගන්න ක්‍රියාවලියේ සරල ඍජු ක්‍රමික බැස ගැනීමක් කෙරුවේ නැත්තම් ලෙසන දැනක අඩිය තිබ්බොත් ගැඹුර වතුරකට වැටුනොත් වතුරු බිල්ල පෙවිල් නැහින. ඒ නිසා භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ තමන් ඒකාන්තයෙන්ම ගරු කරන්න ඕනේ ඒ ලබාගත් කාය විවේකේ. අපි මේක ලබාගත්තේ తాවකාලිකෝ දීර්ඝ වශයෙන් තන්නේ ක්‍රම Tamange අර වස්තුව හම්බ කරාට හම්බ කරන්න ගත්ත ඥානයටත් වඩා සුවිශේෂී ඥානයකින් තමයි ඒ Tamange මේ ඥාතිවරයන්ද කිට්ටුවන්තයන්ට ඒත්තු ගන්නන්නේ මම මේ පරිශ්‍රණයකට යනවා ඒ පරිශ්‍රණය මිටත් වැඩි අමාරුයි කියලා ඒත්තු ගන්නට වස්තු හම්බ කරන්න වැඩි අමාරුයි ඒ නිසා ඒ හම්බ කිරීමත් කරලා අතහැරලා ඒක පිළිබඳ අගය කරලා මෙහි ආවට පස්සේ අරණ්‍යගත වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ අන්නර කීගේ අතහරින වෙලාවේදී තිබුණ සංවේගය බොහෝම ඉක්මනට අමතක ඒක තමයි මෙහි ආවට පස්සේ මේ මාන්නකාරකම් එහෙම නැත්නම් ඒ කම්මැලිකම් ඇති වෙන්න හේතුව. මේක නැති කරන්න එකයි ගුරුවරු උගන්වන්නේ නිතරම ආධුනික මනසක් ඇති කරගන්න කියනවා. මේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් විදිහට ඊටාම සරල තැනින් ඊටාම ඍජු තැනින් පටන් අරගෙන ඉදිරියට ගියොත් අර ඒ ලෝකෙන් මේ ලෝකයට කාම ලෝකෙන් මේ අරණ්‍යගත ජීවිතයට පත්වීමේදී ඇතිවෙන ඊථාන මාරු අපහසුව ගොයමක් අරගෙන තවාණෙන් ගලවලා ප්‍රධාන කුඹුර හිටවපුවාම කියන එකට නෙළුම් රෝග තියෙනවා ටික කාලයක් කහපාට වෙනවා. අන්න ඒ වගේ මේ මාරු වෙන වෙලාවේදී ඒකත් දරාගෙන රූප කර්මස්ථානයක නැත්නම් කායනපසනාවක හිත පවත්තන්න ගියොත් ඒ කෙනාට යම් ප්‍රමාණයක පුංචි තඩමාරුවක් විඳලා මේකේ මුල් බැසීමක් සිදු වෙනවා. නමුත් හුඟ දෙනෙක් ඒ භාවනා ක්‍රමයට යන්නේ නැතුව ලොකු අතු අල්ලන්න හදනවා. අල්ලන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද? අරකෙත් පය ගන්න බෑ මේකෙත් පය ගන්න බැරුව දෙලොක් අතරමැද හිර වෙනවා. ඒක නිසා ඒ විදිහට යම් කෙනෙක් ඒකචාරී ජීවිතයකට හුදකලා ජීවිතයකට විවේක ස්ථානයකට යෑමේ කාය විවේකේ දැන් අපි කරගෙන තියෙන්නේ දැන් අපිට ඕනේ චිත්ත විවේකයි කියලා චිත්ත විවේකයට වැඩ කරන කෙනා තේරුම් ගන්න ඕනේ ඒකට සුදුසු පරිසරය පෙරපිනෙන් හම්බ වෙන්න. ඒක කවදාකවත් අපිට ඕන ඕන වෙලාවට ලබා ගන්න බෑ. ඕන ඕන වෙලාවට දිනුනත් ඒකට හිතේ දෙන්නෙත් නැහැ. හිත යෙදුනත් ඒට සුදුසු පරිසරය ලැබුණොත් ඒක ඒකාන්තයෙන්ම පුබ්බේච කත පුඤ්ඤතා කියලා පෙරකල පිනක් නිසා අපිට ඒ පරිසරය ලැබෙනවා. අපි ඒ පරිසරය ලැබුණාට පස්සේ ඒක සඳහා කැප කරපු කැපකිරීම මෙච්චරයි කියලා දැනගෙන ඒ ඒ කැප කරපු අනික් පිරිසට නැත්නම් අපිත් එක්ක එකට බණ භාවනා කරන පිරිසට මොනම විදියකින්වත් විවේකේ නැති වෙන වැඩ කරන්න එපා. වැඩ කරනවා කියන කියන්නේ ශිල්පද කැඩීමක්. වැඩ කරනවා කියලා කියන්නේ දීලා තියෙන විවස්ථා ඉක්මවා යෑම. ඉක්මවා ගිය ගමන් තව එක්කෙනෙක් හරි ඒ තමන්ගේ ශිල්පදේක වීම නිසා කරදරයටපත් වෙනවා. ඒ නිසා ආවට පස්සේ තමන් කය වචනය දෙක පුළුවන් තරම් හික්මවලා තියාගන්න ඕනේ. මගේ කායික ක්‍රියා වාචසික ක්‍රියා නිසා තව කෙනෙකුගේ විවේකයට කාය විවේකයට චිත්ත විවේකයට බාධා නොවේවා කියලා. ඒකත් අමාරුයි. ඒකත් හොඳ ශරීර සෞඛ්‍යයක් ඇති හොඳ මානසිකත්වයක් ඇති කෙනෙකුට තමයි තමන්ගෙන් අනුන්ට කරදරයක් නොවි ජීවත් වෙන්න වෙන්නේ. අපිට ලෙඩක් වුණා, ආසරීපයක් වුණා, එතකොට අපිට කරන්න දෙයක් නෑ. අපිට කාගෙත් අනුකම්පාව ඉල්ලන්න වෙනවා. ඒ වෙලාවට පැකිලෙන්න එපා. ඉල්ලන්න. නමුත් හොඳට මතක තියාගන්න අනිත් හැම කෙනෙක්ම මේ වගේ තැනකට වෙලා ඉන්නේ. ඒ කාය විවිකේ ලබාගෙන චිත්ත විවිකේ ලබා ගන්නයි. අපි ඔක්කොම එක විදිහට ඉදිරියට යන්න නම් සියල්ලන් අතර සමගිය අවශ්‍යයි. ඒ සමගිය තුල අපි කායික ක්‍රියා පුළුවන් තරම් අඩු කරන්න වාචසික ක්‍රියා පුළුවන් තරම් අඩු කරලා ඒ ප්‍රතිපත්තියට ගරු කරලා දිගට යන්න පටන් අරගත්තොත් එවැනි පරිසරයක පමණයි මේ මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මම ඉඳගෙන දැන් ඉන්නේ මම ඇවිදිමින් නෙවෙයි කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන් වෙන්නේ අන්නර විදියට Taman ලැබිච්ච தത്വයට ගැළපෙන විවේක වුණොත් පමණයි. එහෙම නොවුනොත් අපි අනුන්ගේ විවිකටත් බාධා කරමින් මේ මම දැන් මෙතන ඉන්නවා කියන කයට හිත ගැනීම නිසා ඒ මණිකුණ්ඩල පිළිබඳ තිබුණු ආශාව පුත්තු ධාරාවන් කෙරෙහි පිළිබඳ ආශාව දුරවන් වුණා කියන කාරණාව තේරුම් ගන්න හම්බෙන එකක් නැහැ. ප්‍රත්‍යක්ෂ කරන්න හම්බෙන එකකුත් නැහැ. ඒක නිසා චූලසුඤ්ඤත සූත්‍රයේදී ਸਰවචාන්සේ සඳහන් කරනවා අපි ඉස්සල්ලාම සතුටු වෙනවා අරණ්‍යකට ආවයි කියලා. අරණ්‍යට ආවයි කියලා කියන්නේ ග්‍රාම සංඥාව අයින් කරා. ඥාන පිරිමි සංඥාව අයින් කරා. හතරම් මිනිමුතු සංඥාව අයින් කරා. දුවදරුවන් පිළිතුරු අපේක්ෂාව අයින් කරා. නමුත් අරණ්‍ය වාසී සැප නැහැ. ඉතින් ඒ නිසා ඕන්න එක පැත්තකින් දුක් කරදර එන්න පටන් ගන්නවා. අර තිබුණු සප්පහසුකම් අතහැරලා අරණ්‍ය වාසීට පැමිණීමේ දුකක් තියෙනවා. එනේ කමසිත දුකක් තියෙනවා. ඒක ධරතයක් තමයි. වෙහෙසක් තමයි. සර්වචනාංශයේ සඳහන් කරනවා මානි මේ ධරතයට මේ වෙහෙසට ප්‍රමෝදය කියලා කියපල්ලා. ප්‍රීතිය කියලා කියපල්ලා. පස්සද්ධිය කියලා කියපල්ලා. සති සම්පජඤ්ඤය කියා බලලා මේ කැප කරේ වෙන මොකටවත් නෙවෙයි සති සම්පජඤ්ඤයට මේක සුඛයක් කරගන්නයි. ඒක නිසා ආකල්පෙම වෙනසක් ඇති වෙච්ච මිනිස්සයාට සත්පුරුෂයාට අරණ්‍ය Tamanට ඕනේ ඕන පහසුකම් නැති වුණාට ඒ වෙහෙස සුඛයක් වශයෙන් දැකීමේ ආකල්පෙම වෙනස ඇති වෙනවා. කාමභෝගී මිනිසයාට අරන්නේ කියන්නේ බය එලවන දෙයක්, ඉන්ෂුරන්ස් නැහැ, දොස්තරලා නැහැ, ඇම්බියුලන්ස් නැහැ, ලිෆ්ට් නැහැ, තියෙන හිතනවා නේ අම්මේ මේක ඇවිල්ලා සතේ කරි කෑවොත් මේක ඇවිල්ලා පය පය කියලා වැටුනොත් විනාසයි කියලා පුදුමාකාර බයක් ඇති වෙනවා. ඉතින් ඒ තමයි මේ අශප්පුරුෂ ගතිය. එහෙමනම් එන්න එපා කැලේට. ආවේ Tamanගේ වමනාවට කැලේට ආවේ ඒ කැලේ දුක සැපක් කරගන්න දන්න කෙනාට. ඒකට සරුවඥාන්සේ සුද්ධ වශයෙන්ම කියනවා ප්‍රමෝදයක් පහල කරපන්, ප්‍රීතියක් පසද්දයක් පහල කරපන්, සති ධම්බජඤ්ඤේ කියපන්, සුඛයක් කියපන්. ඊට පස්සේ ආරණ්‍ය සංඥාවේ ඉන්න තාක්කල් එයාට තේරෙනවා නම් විශාල ඔක්කොම ඔළුවේනේ දැන්. එනේ මේ කය පාතලයෙන් උඩ කෙස්වලින් යට හැම පිටිකේ උඩ ඇත්තා වූ කයට පමණක් සීමා කරගත්තයි කියලා හිතනද යම් කිසි කෙනෙක්ගේ සතිය. ඒකට යට ගාම සංඥාවක් නැහැ, ආරණ්‍ය සංඥාවක් නැහැ, කය කියන සංඥාව තියෙන්නේ. දැන් කය කියන සංඥාවට ආපුවාම එයා ආරණ්‍ය පිළිබඳව කවග උත්තර බඳින්න ඕනකමකුත් නැහැ. කයට හිත පැමිණ ගත්තාම මම දැන් මෙතන ඉඳගෙන මම දැන් මෙතන ඇවිදිමින් මම හිටගෙන මම සතපිලා කියලා කයට හිත ගත්තාම අර සියලු කරදර අරණ්‍ය සම්බන්ධ දුක් කරදර ග්‍රාම පිළිබඳ දුක් කරදර දුවදරුවන් පිළිබඳ දුක් කරදර නැතිවීම ලොකු බුදුහාමුදුරන් සඳහන් කරන ලොකු ශූන්‍යතාවයක් කියලා. කයට හිත ගැනීම ලොකුම ලොකු ශූන්‍යතාවයක් තිබුණු මහා කරදර රාශිය මේ පුංචි කරදරයට වාංගු කරලා අයින් කරා. හැබැයි කයේ හිත පැවැත්වීම කරදරයක්. කයේ හිත පැවැත්වීම වෙහෙසක්. කයේ හිත පැවැත්වීම ඝර්ෂණයක්. මොකද ඒකෙන් කිසියම් ලාභය, සත්කාරය, සම්මානයක් ලැබෙන්නේ නැහැ. ඒක ධරතයක්. කයේ හිත පවත්තන ඒක නිසා මම ඇතින් නිතරම කියවෙන්න පටන් ගත්තා පහුගිය දවස්වල අපි මුළු සංසාරෙම කෙරුවේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට වෛර කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉති දැන් ඉඳපු ගමන් මම දැන් මෙතන ඉන්නවා කියන එක සැපක් කරගන්නවා කිව්වහම අර වතුර හිටපු මාළුව ගොඩ දැම්මා වගේ. කැලේ හිටපු කුළුමි හරකෙක් ගමට ගෙනලා බැඳගත්තා වගේ. ඉතින් මේ හිත දන්න තරමින් පිටපයින්නවා මාළුව කොට දාම් මාළුව ගහනවා වගේ මම දැන් මෙතන ඉන්න කැමති නැහැ. ඒ නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා. මේක ශූන්‍ය භාවය හැබෑව. නමුත් දරතයක්, ඝර්ෂණයක් මනහප නැහැ. ඒ නිසා මේ දරතය දැනීමම මේ කයේ හිත තියනවා කියලා දැනීමම ප්‍රමෝදයක් කරගන්නයි කියන. මේක සුඛයක්, සැපයක්, සාන්තියක්, සති සම්පජඤ්ඤයක් කරගන්න මෙන්න මේකට කියනවා සම්මා සංකප්ප. මේකට කියනවා නෙක්ඛම්ම සංකප්ප. ගමින් නෙක්මුණා, අරණියේ නෙක්මුණා, හැබැයි නෙක්මුනේ කය අල්ලගෙන. ඒ නිසා කයේ යම්තාක් හිත පවතිනවා නම් අපේ ශූන්‍යතාවය යනවා අපි තේරුම් ගන්නවා ගම කියන විශාල රට කියන විශාල ලෝකය කියන විශාල බරකින් නිදහස් වෙනවා. ඊට පස්සේ අරණ්‍ය කියන එකවත් නිදහස් වෙලා දැන් කයට ගත්තා. මේක හොඳට හිත පුරුදු කරන්න කියනවා පුරුදු කරන්න එකයි තියෙන්න ඕනේ. කයට හිත ගත්ත ගමන් ඇති වෙන වෙහෙස. කායයට ගත්තම ඇති වෙන තනිවිච්ච පහළවිච්ච ගතිය ප්‍රමෝදයක් ප්‍රීතියක් සුඛයක් පස්සද්ධියක් සති සම්පජඤ්ඤයක් කරගන්න දන්නවනම් එයා සත්පුරුසයි එයාට ඉදිරි ගමනක් තියෙනවා. ඉතින් බලන්න අපි ඉගෙන ගත්ත කිසි පොතක කිසි විෂයක මේ වගේ Taman මේ නුහුරු නුපුරු තැනකට ගිහිල්ලා ඒ නුහුරු නුපුරුතුකම සැපක් කරගෙන දන්න වදකගාරේ අයින් කරගන්නවා කියන බණක් කියලා තියෙන ශාස්ත්‍රෝරේක් වෙන කොහරි ඉන්නවද කියලා. අපි ගමේ ආම්සු කෙනෙක් අපට කියලා දෙනවද කියලා. අපි ගුරුවරයෙක් දෙමාපියෙක් අපට කියලා දෙනවද කියලා. නමුත් ਸਰවඥාදී තාම පැහැදිලිව කියලා තියෙන දේවල් අපි ආගමක් බවට පත් කරගෙන මේ සෙනඟක් එකතු වෙලා පිච්චම ලක්ෂේ පූජාවල් ලවුඩ් ස්පීකර් 1000ක් විතර බැඳගෙන කොඩි බැඳගෙන බෙර ගහගෙන නටන නැටිල්ලකට බුද්ධ ආගම කියලා කියාගෙන ඉන්නකොට මේ ඒකෝචරී එකග්ග විසාන කප්පෝ කියපු මිනිසෙක් ආවුනොත් තනිව හැසිරියන් කණිවේ කඟ වේනගේ තනියඟ කියලා ඌ හිරේ විලංගුවේ දාන්න ඉඩ තියෙනවා. ඌ හිරේ විලංගුවේ දාන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි කල්පනා කරගන්න අපේ මේ සෙනගක් එක්ක ඉඳ තියෙන හිතවිලි රාශියත් එකලාව හැසිරෙන්න තියෙන හිතවිල්ලත් ගත්තොත් එකලාව හැසිරෙන හිතවිල්ල හිරේ විලංගුවේ දාලයි දැනටමත් තියෙන්නේ. අපේ ජඩ හිතවිලි මාර්ග. ඒ ජට හිතිලි වලට තමයි කියලා කියන්නේ කාම සංඥා කියලා. කාමේ නෙවෙයි ඊවට වස්තු උදව් වෙන්නේ. කාම වස්තුනේ කාම සංඥාව. ඒ නිසා කාම සංඥාව කවදාවත් රූපයකට හිත බඳින්න දෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කාම ඡන්දේ කියලා කියන්නේ මෙතන කාම සංඥාව ඒකාග්‍රතාවය කියලා කියන්නේ එක අරමුණක හිත බැඳීම කාම කාම ඡන්දේ තියෙනකන් හිත ඒකාග්‍ර නැහැ හිත ඒකාග්‍රතාව කල් හිතේ කාම ඡන්දේ නැහැ ඔය දෙන්න එකිනෙකට ඉන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි ආකල්ප සකස් කිරීමක් කරන්න ඕනේ. විතක්ක ਵਿਚාර සකස් කිරීමක් කරන්න ඕනේ. අපේ අදහස් වෙනස් කිරීමක් කරන්න ඕනේ. මේක අපි ඉල්ලලා ගත්ත දෙයක්. ගම ඇතේරියා අරණ්‍යට ආවා. අරණ්‍ය ඇතේරියා කයට ආවා. දැන් මේ කයේ හිත පවත්වනවා කියලා කියන්නේ විශාල දුක් රාශියකින් ශූන්‍ය කරගත්ත හිත. නමුත් මේක වෙහසක්. මේක නూరుතනක්. මේක කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ. මේක මාළුවේ කොට දැම්මා වගේ. මේක කිලුමී හරකෙක් කෙලියට ගත්තා වගේ ඌ අර බන්ද කඩාගෙන බෙල්ල කඩාගෙන නටන්න හදනවා. මේක මගේ தත්ත්වයක් නෙමෙයි මේක මිනිස්යාගේ தත්ත්වය. මේක තමයි මිනිස්සිත කියලා කියන්නේ. මිනිස්සිත කද්දාකවත් සුවසිද්ධියට කැමති නැහැ. සුබ තමන්ගේ ආත්ම සුබ සිද්ධියට කැමති නැහැ. යා নানা ප්‍රකාර කරුණු පෙන්ලා කියනවා. අනුන්ගේ හිත සුවසැලසීම, අතෙන්ද සුවසිය සැලසීම, අර වැඩේ අර කෙනාට හිත සුවසැලසීම මීට වැඩිය හොඳයි කියලා අර gedette මර ගාතේ ලෝකෙට ප්‍රකාශය තමයි අපේ බහු හිතවිලි වල තියෙන ජඩ හිතවිලි වල තියෙන. ඉතින් කොයි වෙලාවක හරි කවුරු හරි මේ ඒකෝචරී එකක් විශාන කප්පෝ කියන එක ශූන්‍ය කිරීමේ කටයුත්ත මේ කයට ගැනීම තමයි ලොකුම ජයග්‍රහණය කියලා බැලුවොත් බුදුජාන් වහන්සේ ඊගාට ඉතාම තද්ද බල ගැඹුරකට අදගෙන යනවා. කය කියන්නේ මහණෙනි හතර මහා ධාතුන්. ඔය හතර මහා ධාතුන්ම කය කියලා බැලුවට උඹට ලොකු ලාභයක් තියෙනවා මේ පිම්ම තිබ්බොත් කය කියන හතරෙන් හය කියන හතරම හදාතුනේ එකයි එක සැරේකට ඔලුව උස්සන්නේ. ඒක ඔලුව උස්සන්නේ අනිත් තුන තලාගෙන. මේක වාසියට ගනින්. වායෝ ධාතු නැගිටපිලා තේරුම් ගනින්. දැන් කය කියන්නේ වායෝ ධාතුව. වායෝ ධාතුව මතු උනනම් තේජෝ ධාතුවට තනක් දෙන්නේ නැහැ. ආපෝ ධාතුවට තනක් දෙන්නේ නැහැ. පඩවි ධාතුවට තනක් දෙන්නේ. ඒක අනිත් තුන් දෙනාම ڇප්ප කරගෙන මතුවේ. ඒ නිසා ඒ වෙලාවේ වායු ධාතු ඉස්මතු වෙච්ච එක බලනවා නම් උඹ ඒ මාර්ගයෙන් ග්‍රාම සංඥාවක් දුරු කරනවා, අරඤ්‍ය සංඥාවක් දුරු කරනවා, කාය සංඥාවක් දුරු කරලා මේ වෙලාවේදී අවිශ්චිච්ච වායු ධාතුව. ඒක කාග වෙනගේ තනියඟ වගේ ඇසුරු කරනවා. එතකොට උඹ වැනෙන්න ඉඩ තියෙනවා. උඹට අතපය ගැස්සෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ආශ්වාස ප්‍රශ්වාස දෙක තේරෙන්න ඉඩ තියෙනවා. එනතම් පිම්බෙනවා හැකිලෙනවා තේරෙන්නේ තේරම වායු ධාතුව. අන්න ඒකේ හිත තබා ගැනීමම ප්‍රමෝදයක් කරගනීම. තබා ගැනීමම ප්‍රීතියක් කරගනීම. තබා ගැනීම පස්සද්ධියක් කරගනීම. සති සම්පජඤ්ඤය කියලා හිතාගනීම. සුඛයක් කියලා හිතාගනීම කියලා. ඔයක භාවනා කරන්න ගියාම ඇඟ ඇතුලේ දැනෙන මේ කම්පන චංචල නලියන ගති දැකලා චෝදනා කරන එක නෙවෙයි සරුවචනන්සේ කියන්නේ ඕක තමයි මේ කඟ තනි වෙනාගේ කංගාග තනියාගේ පැත්තට යනකොට පේනනේ දැන් මුළු කයම ගැන කරදර වෙන්න ඕනේ නෑ වායෝ ධාතුව ඉස්මතු වුණා නම් ඒක අනිත් තුන තලනවා. අනිත් තුන යටපත් කරනවා. ඒ නිසා ඉස්මතු වෙච්ච එක බලපන්. සමහරවිට ආපෝ ධාතුව ඉස්මතු වෙනවා. දාඩිය දානවා, නහයෙන් හොටු වැක්කෙනවා, කයෙන් කඳුළු ගලනවා, කන ඇතුලේ නලියනවා, මුත්‍රා පිට වෙන්න වගේ පේනවා, වැක්කෙරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අශප්පුරුෂයා දන්නේ නැති කෙනා හිතන චික්කී භාවනා කරන්න ආපුවාම ටිෂු පේපරයක් ගේන්න බැරි නෝනේ. එහෙම නැත්නම් මෙතන ඉන්න මිනිස්සු මේ ෆෑන් එක දාන්න දන්නේ නැහැ. ජනෙල්ලල්ලා තිබ්බේ නැහැ කියලා ලෝකෙටම චෝදනා කරනවා. මේ මාර්ගෙන් අතහැරපු කයට හිත යනවා, අරණ්‍යයට හිත යනවා, ගෙදර දොර දුවදර වොන්න රත්තරන් මිනිමුතු ඔක්කොටම හිත යනවා. අයෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාරෙන් හිතුවොත් දැන් මේ ඩාඩිය දානවා. අපහසුයි. දරතයක්, වෙහෙසක්. නමුත් මෙහිම හිත සාදර වුණොත් මෙහිම හිත ප්‍රමෝදයක් ඇති කරගත්තොත් මට වායෝ ධාතුවේ ප්‍රශ්නයක් නැහැ. ආපෝ ධාතුවේ විතරයි ප්‍රශ්න තියෙන්නේ. තේජෝ පඩවිල ප්‍රශ්නයක් නැහැ. මුළු කය කියන්නේ දැන් ආපෝ ධාතුව විතරයි. ඒකට සාදර වෙනවා නම් විශාල දුක්ඛන්දක් අයින් වෙනවා. මේ තියෙන දුකත් දුකක් තමයි නමුත් දැරිය එකක්. මේකට පෞරුෂත්වය කියන්නේ. මේකට වීරිය වීරිය කියලා කියන්නේ. මෙන්න මේක ඇදහිල්ලට තමයි සද්ධාව කියලා කියන්නේ. මේ දාඩිය දාන එකට හිත පිහිටවන එක තමයි සතිය කියන්නේ. උඹට කවදා හරි තේරුම් ගනි මේ විශාල ගොජ දාන දාඩිය දමද්දිත් සමාධිය ගන්න පුළුවන්. ප්‍රඥාවක් ගන්න පුළුවන්. මගේ හිත ඉදිරිපත් වෙච්ච දේ අනුව මූණට මූණ දාලා ඉන්නවා. ආන්නේ විදිහට ආපෝ ධාතුව මතුනනම් ඒක අල්ලන්නේ. පාඨවි ධාතුව වශයෙන් තද ගතිය, සැහැල්ලු ගති, ගුරුසු ගති, මුරුදු ගති, බර ගති, හැලු ගති වැටෙනකොට දැන් මේක මේ ධාතුවක් කතා කරන භාෂාවක්. දැන් මෙයා විහිම ඉදිරිපත් වෙනට යානි තුනම තලලා තියෙන්නේ. ඔබලා තියෙන්නේ. යටපත් කරලා තියෙන්නේ. මට දැන් මේ ඉදිරිපත් වෙච්ච යකත් එක්ක ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒක මේ තිප වෙනද ගන්න ආලිංගනය කරන්න හදනව නෙවෙයි. ඒක යකා යකාමයි. නමුත් මේකට පසද්දී ප්‍රසාදය ඇති කරපන් කියලා බුදුහාමුදුරුවෝ කියන මොන තරම් මේ එක පැත්තකින් බලනකොට පිස්සු අදහසක් මේ. බුදුහාමසේ දන්නවා ඔබ මෙච්චර දෙක මෙතෙක් කාලේ තියෙන පරිපුත් එක බලනකොට මේ ඇති වෙච්ච පටවි ධාතුව මොකද දරාගෙන ඉන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මෙච්චර සිල් ලකින මෙච්චර දන් දෙන මෙච්චර බහනා කරන මට ඇයි හත් දෙයනේ තදකම වැටහෙන්නේ මට ඇයි මේ බුරුසු ගොරෝසු ගති වැටෙන්නේ කියලා අපි අර නුරුස්නා ගතියක් පහල කරගන්නවා මේ පඩවි ධාතු ආවේ බණක් කියලා දෙන්නයි මේ පඩවි ධාතෝ තද ගතිය වශයෙන් පෙන්වන්නේ ධාතු මනසිකාරය පෙන්වන්නයි ඕක දැනගන්න මගේ ඥානෙ ඇති කියලා දන්නවනම් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම චිත්ත විවේකයේ පැත්තට ධෛර්යයක් දෙන කෙනෙක්. මේ විදිහට මතුවෙන මතුවෙන හැම දෙයක්ම බුදුන් කියලා හිතනවා. මතුවෙන මතුවෙන හැම දෙයක්ම ධර්මයේ කියලා හිතනවා. ඒ මතුවෙච්ච දෙයට ඍජුව මුණ දෙන්න තරම් පෞරුෂත්වයක් තියෙනවා. දැනගෙන ඒන දරතේ, ඒන වෙහෙස, ඒන ඝර්ෂණය ප්‍රමෝදයක් කරගන්න මිනිස්සයාට මේ අටුවාචාර්ය වහන්සලා කියන්න හදනවා පතේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න හදන බෝධි සංකුරයක් කියලා. මට මගේ ස්වාමීන් කිව්වේ නෑ එහෙම එකක් නෑ ඕනම කෙනෙකුට මේක ධර්මයක් කරගන්න පුළුවන්. ඒ නිසා මේක පතේ බුදුරජාණන් වහන්සලාට කිව්වට ප්‍රශ්නයක් නෑ ලෝක ජනමතය අනුව ඒක හොඳයි. භාවනා කරන එක නා තේරුම් ගන්න ඕනේ. අපිට මේ පින්දරා ගන්න පුළුවන් මේ දේ විදතරා නොගැනීම නිසා අපි ඒ ගැන චෝදනා කරන්න ගිය ගම වහාම කයට හිත යනවා වහාම ආරණ්‍යයට හිත යනවා වහාම ගෙදර දොරවලට හිත ගිහිල්ලා ආයෙත් කක්ක ගොඩේ. කඟ වෙන්නේක් නෙවෙයි ඌරෙක් වෙන්න වෙන්නේ. ඒ නිසා කඟ වෙනගේ තනියඟ වෙන්න නම් ඉස්මතුනේ මොකද්ද? අන්නේ ඉස්මතු වෙච්ච එක තමයි බුදු ඒක තමයි හිත එක කරගන්න තියෙන තැන. ඒකටයි මම හිත බඳින්න ඕනේ. ඒකයි ධර්මයේ කියන්නේ. ඒක කරපු අය තමයි සංඝයා කියන්නේ. මගේ සීලේ තියෙන එකටයි කියලා ඒ පඩවි ආපෝ තේජෝ වශයෙන් මතුවෙන දේ බලන්න හිටියොත් නිවාසිකව භාවනා කරන හැට බුදුජානසේ දාන්න චිත්ත වීතියක් තියෙනවා. එහෙම නැත්නම් න්‍යාය ධර්මයක් තියෙනවා. එහෙම නැත්නම් මේ චිත්ත නියාමයක් තියෙනවා ඕනම වස්තුවක් දිහා. නැත්නම් ඕනම ආරම්භණයක් දිහා. ඕනම රූපයක් දිහා. දිගට බලහන් ඉන්නකොට ඒ රූපේ විපරිණාමයකටපත් වෙනවා. ඒ රූපේ වෙස්පර් වෙනවා. ඒ රූපේ වෙනස්ත්‍යක් පාටපත් වෙනවා. නමුත් මේ සඳහා පොඩි ආදර්ශ පාඩයක් ඉස්සරහින් තියාගන්න වෙනවා. අපි බලන්න ඕනේ නිතර පහළ වෙන රූපයක් මිස වරින් වර ඇවිල්ලා යන රූප බැලුවට අපිට විපරිණාමය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඇත්ත එක වහගෙන තමන්ගේ කායයට හිත දාගෙන බොහෝ කොට මතුවෙන, බහුල කොට මතුවෙන ප්‍රධාන කර්මස්ථානයයි කිව හැකියි. මූල කර්මස්ථානයේ කිව හැකි දෙයක් වෙන් කරගෙන එයටම නැවත නැවත හිත යෙදුවොත් අපි මට මෙතෙන්දී නිදර්ශනයක් වශයෙන් මම ගන්නවා බොහෝ විට ආනාපානෙ ගත්තොත් ආනාපානෙ දිහා හුඟක් වෙලා බලා ඉන්නකොට ආනාපානෙත් කෙවෙන්න පටන් ගන්නවා ගොරෝසු ආනාපානෙ සිවුම් වෙනවා සිවුම් ආනාපානෙ අතිසූක්ෂම වෙනවා එතකොට මොනම දරතයක්වත් ගාම සංඥාවේ තිබුණ ධර්තෙත් නැහැ, අරඤ්‍ය සංඥාවේ ධර්තෙත් නැහැ, කාය සංඥාවේ ධර්තෙත් නැහැ, පඨවි පොට් මේ වායෝ ධාතුව ඇතුළේ දැන් වායෝ ධාතුවක් දැක දැක දන දන ගෙවන්න පටන් ගන්නවා. ඕන්න එතකොට පළවෙනි වතාවට ලෝකේ චිත්ත විවේකයේ කියන එක රූප ධර්මයන්ගෙන් චිත්ත විවේකයේ කියන එක ඒ ආසස් ප්‍රසාසී සංසිධීමත් එක්ක අත්දකින්නකොට ඒක චිත්ත විවේක කියලා හඳුනාගන්නේ ලක්ෂයකටවත් එක්කෙනෙක් නෙවෙයි. ඔක්කොටම පෙන්නේ තනි වුණා, පාළු වුණා, බය වුණා, අඳුරු වුණා, කොන් වුණා, අසරණ වුණා, භයානක තැනකටපත් වුණා කියලා. මේ සඳහා එකම එක උත්තරයයි මේ ශාසනයේ තියෙන දැනගෙන යන මනුස්සයාට මේක ගමනක් වෙනවා. නොදැනෙන මනුස්සයාට අපායක් වෙනවා. පෝරකයක් වෙනවා. වදකෙක් වෙනවා. දුකක් වෙනවා. ඒත් එක දවසකට බණ අහලා මේක දැනගන්න බෑ. එක සැරයක් මේකට මුණ දෙලා දැනගන්නත් බෑ. ලක්ෂ වාරයක් කරන ගමන් මේ අඩු කරන අඩු කරන ශූන්‍ය කරගෙන ශූන්‍ය කරගෙන ආවේ මේ මොනවා හරි ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රත්‍යක්ෂ කළගේ රූප ධර්මයකටයි එකක් උදාසීන දෙයක්. ඒක ගෙවන් වෙන පැත්තට යනවා කියන්නේ කෙලස් ගෙවන් වීමක්. ඒ ගෙවන් වෙනවා කියන්නේ මාර් පරාජයක්. ඒක ගෙවන් වෙනවා කියලා කියන්නේ චිත්ත විසුද්ධියක්. ඒක ගෙවන් වෙනවා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. ඒක ගෙවන් වෙනවා කියන්නේ චිතේ ඒකෝදි භාවයක්. අනේ මට මේකට අනුග්‍රහ කරන්න ලැබෙනවා නම් ඒකට කියනවා සම්මත අනුග්‍රහිතය කියලා. මේ භාවනා කරන කිසිම කෙනෙකුට ඒක නොලැබී නෙවෙයි. නමුත් ඒකට උණුවතුවක් කරන්න ඇති. එනකොට දොර වහන්න ඇති. ඒකට උඹ ඵලයන් කියලා කියන්න ඇති. බනින්න ඇති. ඒකේ සාපේයි අපිට මේ සංසාරයේ වශයෙන් පරිසම්දීලා තියෙන්නේ. විත පැමිණෙන මේ විවේකේ එනකොට පස්සේ වරින් කියනවා. එහෙම නැත්නම් පිටිපස්සට වරින් කියනවා. නැත්නම් දැන් එන්න එපයි කියනවා. ඒ නිසා යම් වෙලාවක එන චිත්ත විවේකය නැත්නම් ආශස් ප්‍රසවාසයේ භාවනා කරලා එන එකඟ භාවය එනකොට ඒකට සාදර වුණොත් ඒක තමයි නිවන කියන්නේ. ඒ සාදර වෙනවයි කියලා කියන්නේ ආශාසි ප්‍රසවාසයේ ගෙවන් වීම දකින්න. ක්ෂය වීම දකින්න. වැය වීම දකින්න නිරෝධය කියනවා නිරෝධ සත්‍ය කියලා කියනවා. උංග දෙනෙක් හිතනවා නිවන කියන්නේ උංගා කෑත තියෙන එකක්. ඉනිමාවක් බඳින්න ගියොත් එimhe කෙලවර කරන්න බෑ. ඒක නිසා දන් දීලා මේක කරන්න පුළුවන් වෙයි කියලා. සිල් රැකලා මේක කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරු දැකලා මේක කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හිතන ඔක් කරන්න පුළුවන් ඉන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙන්න හදන බෝධිසත්වරුන් විතරයි අපි වාගේ අමුදරුවන් ඉන්නේ. ගෙවල් දොරවල් රකින්න. මේ අමු පෘතජනයන්ට අමු ගියන්න බෑ කියලා. නමුත් අභියෝගයට දාලා බලන්න මේ ආස්වාද ප්‍රසවාසයේ වගේ එක අරමුණක ප්‍රත්‍යක්ෂ කළ හැකි රූපාරම්මණයක හිත තබා ගැනීමෙන් ග්‍රාම සංඥාව අයින් වෙනවනම් අරඤ්‍ය සංඥාව අයින් වෙනවනම් කාය සංඥාව අයින් වෙනවනම් ඒකෙන්ම පේනවා හිත කොච්චරක් ශූන්‍ය කරලා දීලා තියෙනවද කියලා. මේ කේවල ශූන්‍යතාවයක් නෙවෙයි සාපේක්ෂ ශූන්‍යතාවයක්. අන්නේ ශූන්‍යතාවයට යන්න ලෑස්ති මනසට කියනවා සම්මා සංකප්ප සහිත හිත. මන ආකල්ප ඇති, මන විකල්ප ඇති හිතක්. ඉන්සා භාවනා කළාටම ඒ ආකල්ප සම්පත්තිය නැත්නම් කදාවත් ඉස්සරහට යන්නේ. අපි හිතාන ඉන්න චිත්ත විවේකී කියලා මොකද්ද එකක්. ඒකක් අපේක්ෂා කරන භාවනා කරනවා කියලා කියන්නේ තන්නේ කර ඔළුව කොණ්ඩේ ක්‍රේල් වෙනවනේ ඔළුව ක්‍රේල් වෙන වැඩක්. අද භාවනා ලෝකේ තන්නේ කර පටලවිලා තියෙනවා. මේ තා සරල මේ සා ක්‍රමානුකූලව කළ හැකි මේ බැඳුම ගලවන්න తాවකාලිකව ගලවන්න පුළුවන් ක්‍රම තියේදී නානා දේවල් ඔළුවේ තියාගෙන මේ චිත්ත ඒකාග්‍රතාවයේ මේ ඒකෝදි භාවය නැත්නම් චිත්ත විවේකය එන්නකොටම හතුරුකම් කරනවා. ඒක අඩු කඩු ගන්න කියා ගන්නවත් තේරෙන්නේ නැහැ. කිව යුතු කියලා තේරෙන්නෙත් නැහැ. කිව්වත් දිව ගොළු වෙනවා. ගොත ගහනවා. මං ආනාපාන දිහා බලනකොට මොකද උනේ කියලා ඇහුවොත් එහෙම නිකන් හරියට පුද්ගලික කාරණාවක් අහලා සබාවක් මැද ලැජ්ජාවටපත් කරන්න හදනවා වගේ කියන්න කැමති නැහැ. නමුත් මේ විදිහට ඉදිරිපත් වෙන දේ මොන එකක් වුණත් කමන්නේ. ඉදිරිපත් වෙන දේ බලලා වැඩියෙන්ම ඉදිරිපත් වෙන දේ මේක තමයි මට දැන් මේ කය වෙලා තියෙන්නේ. ඒතකොට අපි කියන එකට ආස්වාස ප්‍රස්වාස කය. නැත්නම් වායෝ කාය. නැත්නම් පාඨවි කාය. නැත්නම් තේජෝ කාය. ආනික දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ අපිට බය ආරවන්න කියන දේ තමයි හිතට නිතරම තුන ඕනම දෙයක් දිහා ප්‍රතික්‍රියා නොකර බලා හිටියොත් ඒක සංසිඳනවා. ලොකු ස්වාමීන් වහන්සේ බණට කියන්නේ ආස්වාද ප්‍රසාදියා බලහිටියොත් ඒක ඕලාරික අවස්ථාව දකින්න පුළුවන්. ඊගාට ඒක මධ්‍යම සුකුම තත්ත්වයටපත් වෙනවා. මෙතෙන්දි කලකොල වුණේ නැත්තම් උණු වතුරක් කරු නැත්තම් මූණට කියලා ගැහුවේ නැත්තම් මේ සුකුම දේ සුකුමතර තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි කාය විවේකෙන් චිත්ත විවේකයට යන තැන. මේක නෙවෙයි නිවන කියන්නේ. නමුත් මේක තමයි භාවනා ජීවිතයේ පළවෙනි කඩයිම. ඊට පස්සේ යම් වෙලාවකට තමන්න පුළුවන් නම් ඒ විදිහට මතුවෙන ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, පාඨවි කාය කියන එකක් අල්ලාගෙන කොයි එක ගත්තත් එකයි. ඔය පිම්බිම ඇකිලිම ඇල්ලුවත්, ආනපානිය ඇල්ලුවත්, සක්මන මොන දේ ඇල්ලුවත් එකයි තියෙන්නේ. ආධුනිකයට ඒක විශාල රටාවක් වෙනවට බලා වැඩි කරගත්තට පස්සේ වෙන කොයි පැත්තෙන් ගියත් එකයි. ආනීම කරලිවලා මේ හම්බෙච්ච විවේකයේ මේක චිත්ත විවේකය ඊට පස්සේ මට වැඩක් තියෙනවා මේ විවේකේ පටල වෙලා මේ විවේකේ තහවුරු වෙලා ඒ සතිපට්ඨානය කරගෙන ඊට පස්සේ මේ ඇති කරගත්ත වැඩ පිළිබඳව හෝ ඒ ප්‍රපංච නොකර සිටීමක් මාන්න නොකර සිටීමක් ඒකටත් බුදුරජාණන් වහන්සේ මේ ಹುಣ කිල්ලක උපමාව තමයි පෙන්නන්නේ. ಹುಣ ගහක් උණ පඳුරක් ඇතුලේ වැඩෙනකොට ඒක මොන මොන ආකාරයට අනිත්‍යවත් එක්ක අවුල් කීටි පහළ පටලවිලද බැඳෙන්නේ ඒ වගේ තමයි අපේ හිතේ මේ පුංචි කාරණාවක් වෙනුවෙන් ෂට ගති මායාවේ ගති වංචනික ගති පහළ වුණොත් දොඩමළු වෙන්න පටන් ගන්නවා. ෂට ගති මායාවේ ගති වංචනික ගති නැත්තම් ඔළුවෙන් පොල්ලට ගැහුවා වගේ කාරණාව කියන්න පුළුවන්. අපි කියන නෑ මේක පුද්ගලිකයි රහසිගතයි මේක වෙනමම කියන්න ඕනේ මේක මට විතරක් වෙච්ච එකක් කියලා අපි මේක වටේ තොරන් මේක වටේ කතන්දර ගොතනවා. ඒ කතන්දර ගෙතිල්ලටත් බුදුරජාණන් උපමාවක් දෙන්නේ මේ උණ ගහක උණ කිල්ලක් උණ ගහක් එකිනෙක පටලැවි වැවෙන්න ASCII අපිට කවදාකවත් කියන්න ඕන දෙයක් කෙලින් කියන්න බෑ. අපි කියන එක රළු පරළු වැඩි කියලා. ඒකට ආලවට්ටම් දාන්න ඕන. ඒකට දේශපාලන කතා ඉගෙන ගන්න ඕන. ආර්ථික කතා ඉගෙන ගන්න ඕනේ. ඒවා ඉතින් ඉගෙන ගන්නකොට සත්‍ය වැඩි වෙහිලා. ඒකට අද පේනවා ජනමාධ්‍ය කොච්චරක් ලස්සනට ඉදිරිපත් කරනවද පචයක් කියලා. බුදුරජාණන් වහන්සේ ගහේ පච කියන දෙයක් නැහැ. ඍජුව හිතට මතුවෙන දේ මේකයි කියලා කියා ගන්න පුළුවන් නම් හුණ කිල්ලක් හුණ ගහ හුණ පඳුරක් ඇතුලේ පටලවුණා වගේ නෙවෙයි. අතන හුණ කිල්ල කියන වචනේ කියන්නේ අනිත් පැත්ත. හුණ ගහක් හුණ පඳුරක පැටලුණා වගේ නෙවෙයි. හුණ ගොබුඩක් තාම අතුපතර වෙච්ච නැති හුණ ගොබුඩක් කපල හුණ ගහෙන් ගත්තා වගේ තමන්ගේ ඍජු අදහස ඍජු මතය ඍජු ආකල්පේ අනික් කෙනෙකුට වහාම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට කියනවා උපදි විවේකයේ කියලා. ප්‍රපංච වලින් තොර කර ගැනීම ඒක අද කලාතුරකින්වත් ගන්න බෑ මේ ජනමාධ්‍ය කක්ක කරලා ඉවරයි සමාජය. කිසිම එකෙක් හිතට එකඟව කතා කරන්නේ හැම එකාම බඩේ බිජු තියාන කතා කරන්නේ. අවවාසනාවට හෝ වාසනාවට සරුවච්චන් වහන්සේ නැහැ. සරුවච්චන්සේ හිටියනම් කාටවත් ඒ විදිහට කුලී වහලා ගහන්න බෑ. කිතාගෞතම ඉස්සරහට ආවත්, චින්චමානිකා ඉස්සරහට ආවත්, පටාචාර ඉස්සරහට ආවත් බුදුරජාණන් පිට බැල්ම බලන්නේ. ඇතුලේ තියෙන manussකම දැකලා කතා කරපු ගමන් චින්චපානිකාගේ දරුගබ වැටෙනවා. පටාචාරාට සෝවාන් වෙන්න පුළුවන්. කිසాగෞතමගේ තියෙන බබා බිම වැටෙනවා. අපි ඔක්කොම හිතනවා අනික කිසි කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. අනික කට්ටිය මේ අපි දෙන්න ලනු කනවා කියලා. ඔය කියන තරම් කන්නේත් නැහැ. අපි බුදු නොවුනට මේ ලෝකේ ඉන්න කොච්චරද මේ යන්නේ කොහෙද කියනකොට මල්ලේ පොල් කියන බව දන්න මිනිස්සු. ඒ නිසා අපි හිතාගෙන ඉන්න ඕනේ බණ භාවනා කරනකොට පුළුවන් තරම් හිතේ එන අදහස් ඍජු දෙයි. භාවනා කරනකොට ඍජුව තේරෙන දේ කමඨං සුද්ධ කරනකොට කියන්නේ. එතකොට ඒකට කියන්න තියෙන්නේ වංශකලීරෝව අසජ්ජමානෝ. උණ ගුගුලක මතුවෙච්ච උණ කිලිලේ උණ ගොබුඩ තාම අත්පත්‍ර විතර නැතයි කපලා ගන්න පුළුවන්. ආන්නේ වගේ භාවනා කරනට ඇති වෙන දේ ඍජු දේ වාර්තාගත කිරීමේදී අපිට පල්ලෙහා කමඨාන් සුද්ධ කරනට පේනවා. මේ කමඨාන් සුද්ධ කරන පේනවා. මේ ඇති වෙච්චදී ඇති හැටියෙන් කියමනේදී අපේ බුද්ධම ගොත ගතියක් තියෙනවා. ගොළු ගතියක් තියෙනවා. පෞද්ගලිකයි පහතිකතයි කියනවා. තැනක ඉස්සරහා කියන්න බෑයි කියලා කියනවා. මේ පොදියටම තමයි සරුවත්යන්සේ කෙලස් කියලා කියන්නේ. මේ පොදියට තමයි කෙලස් කියන්නේ. කපාගෙන යන්න ගිහිල්ලා කතා කරන්න පටන් අරගත්තොත් අපේ අම්මා ඉන්න කාලේ අපිට කියපු දෙයක් තමයි ඇත්ත කියන්න බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ. රජුරෝ තමයි ළඟින් ගියත් බිම ඉඳගෙන හිටියත් නැගිටින්න ඕන කමක් නැහැ. රජුරණවත් ඇත්ත කියන්න බීස ගාලා ගියත් බය වෙන්න ඕනෙත් නැහැ. නමුත් දැන් සමාජය කියන්නේ ඇත්ත උනත් ටිකක් බටර් ගාලා කියපන්. උපමට්ටම් කරලා කියපන් අන්තිමට බටර් විතරයි ඉතුරු වෙන්නේ. කියන මොකක්වත් නැහැ. ඒක හොඳට තේරෙනවා කමඨාන් සුද්ධ කරන්න ගියාම මහාචාර්යවරු සමාලාට. එහෙම නැත්නම් ජනසන්නිවේදනයේ පිළිබඳ උපාධි ලැබුපැත්තෝ. එහෙම නැත්නම් පන්තියක් පාලනය කරන ගමක් පාලනය කරන රටක් පාලනය කරන පවුලක් පාලනය කරන උ වෙච්ච දේ වෙච්ච කියා ගන්න බෑ මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි අපි මේ තත්ත්වගත වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන්නේ සංකේත ලෝකේ. ඒක නිසා බණ භාවනා කරනකොට චිත්ත විවික ඇති වුණත් ඒක චිත්ත විවික තේරුම් ගන්න එකත් ඒක තව කෙනෙකුට සම්බන්ධ කරන එකත් කෙරුවොත් කිරීම හරහා ඔය කියන උපදි විවේකයට යන්න ඉතින් අද කාලය ගොඩක් ගත වෙලා තියෙන නිසා මේ සම්දිස්ථානයේදී දේශනාව නැතර කරනවා මම ඉතින් සියලු දෙනාට මේ කරගෙන යන වැඩවලදී තමයි මේ පැමිණීමෙන් ඇති කරගත්තා වූ ඒ කාය විවේකයේ තියෙන වටිනාකමත් ඒ ඇති කරගත්තා වූ සියලු දෙනාගේ කාය විවේකයේ අගය කිරීමත් තමන් ඇති කරගත්තා වූ ඒ කාය විවේකයේ හරහා චිත්ත විවේකයේ ලබා ගැනීමට මේ මිත්‍යෙක් කල් තමන් කරපු බණ භාවනා දැනුම මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැයි අපි ඩයක පමණ කාලයක් අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා චාරිත්‍රාණ චාරිත්‍රාක් විදියට දේශනා સમાප්තියේදී සුළු වේලාවක් ගන්නවා මේ දේශනාව ජීවිතපත්චිච්ච කරුණු එහෙම නැත්නම් තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ කිව්වොත් හොඳයි කියලා හිතන කරුණු ධර්ම සාකච්ඡාක් මාර්ගයෙන් ඉදිරිපත් කරගන්න. ඉතින් කාට හරි එහෙම කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි එත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධයෙන් ඔය කර්ම දහවල් කරන්න පුළුවන්. ජීවිතේ සම්බන්ධයෙන් පැහැදිලිවම කායනුපස්සනාවෙන් පුළුවන් නම් ඒකමයි වේදනානුපස්සන කියන්නේ ඒකමයි චිත්තානුපස්සනාව කියන්නේ ඒකමයි මේ මොකද්ද ධම්මානුපස්සනාව කියලා කියන්නේ. දැන් රූපයෙන් මාර්ගයෙන් ඔය කරන්නේ කායනුපස්සනාව වෙනවනම් වේදනා සංඥා සංකාර විඥාන ඒකමයි ඒකේ තව තව පොඩ්ඩක් පිරිසිදු වෙලා තියෙන පැත්තමයි. ආනාපානයේ විඳින්න නැතුව විස්තර කරන්න බෑ. වේදනාව කියලා කියන්නේ ආනාපානයේ විඳීම තමයි. සීතල භාෂේ විඳිනවා, කුණුසුම් වශයෙන් විඳිනවා, දිග වශයෙන් විඳිනවා, කෙටි වශයෙන් විඳිනවා, ප්‍රිය වශයෙන් විඳිනවා, අප්‍රිය වශයෙන් විඳිනවා. ඒ නිසා 11 ආකාරයේ පැහැදිලිව වේදනාවටත් ඒ වචනමයි තියෙන්නේ. මොන වගේ වෙනසක් හිත තියෙනවා කියලාද උපසමන්තර හිතේ. දැන් මම කියන්නේ මේ කායනුපස්සනා සම්බන්ධ නිදර්ශනයක් අරගෙන විතරිපත් කරනකොට වේදනාව පැත්තෙන් බලන කෙනෙකුට මොන වගේ තැනකද හුරස් වෙන්නේ? පටලැවෙන්නේ කොයි වගේ වෙලාවක කොහොමද? අයි ප්‍රශ්නයක් අහන්න මොකද්ද ප්‍රශ්නේ මෙතන හරි වේදනාවට පස්සේ නා පැහැදිලිනේ. ඒකට වේදනාවට පස්සේ බලනකොට ආනාපාන දිහා බලනකොට තමයි විඳින දේ ඍජුව ප්‍රකාශ කිරීම කියලා වචන කිව්වොත් මොකද්ද ඒකට තියෙන? හරි කායන වසන කියන වචනේ පාවිච්චි කරන්න එපා. වේදනාවට වසනට කෙලින්ම යනවා. ඒතකොට විඳින දේ අත්පන අපිට විඳින දේ තව කෙනෙකුට කීම කීම මෙතන මේ අපි අවධානය කරන්නේ. ඒක ගැන කිව්වොත් මොකක්ද එතන තියෙන අපහසුතාවය නැත්තම් ප්‍රශ්නේ? හරි වේදනාව දකින්නවනේ. ඒ දකින්න දේ ඍජුව කියන්නේ. මම දකින්නේ මෙන්න මේ විඳීම. මේ මේ ඉතින් ඒ කියන්නේ කායනුපසනාවලිදී. ආයසරක් ඔය කියලා තියෙන කායනුපසන. දැන් ඉස්සල කියන කායනුපසනට යන්න බෑ කියලා. මට පේන තියෙන කායනුපසනාව පිළිබඳ බීතිකාවක් හෝ බයක් තියෙනවා. නමුත් ඔය කතා කරන්න දැනේ ආයසරයක් කායනුපසනාව කමන්නේ මම බාධා කරා ඉතින් කියන්නේ. ආනාසේ ඒ දැනගත් එතකොට ආනාසේ ධාතු විලා මාරු මාරු කම්පන අවස්ථාවේ ධාතු විලා අවබෝධයෙන් හිතම ප්‍රමාණවත්ද? ඒක ඒක ප්‍රමාණවත් අනිවාර්යයෙන්ම ඒක ඍජුව ප්‍රකාශ කරන්න පුළුවන්ද මට ආස්වාසයේදී මෙන්න මේ මේ කම්පනයක් තියෙනවා ප්‍රස්වාසයේදී මේ කම්පනය පිම්බීමේදී මෙහෙමයි හැකිලීමේදී මෙහෙමයි කකුල වම තිනකොට මෙහෙමයි දකුණු තිනකොට මෙහෙමයි කියලා මේක වෙන් කරලා හඳුනා ගැනීම හැකියාව තියෙනවා. සරණාසේ විශාල වායු ධාරාවක් කටි පිට වෙනවා. ඒ වායු ධාරාව හරි ඒ කියන්නේ ඔය ආශ්වාසය ගැනද කතා කරන්නේ. ඒක කියන්නේ. දැන් ඔය අර ධාතු ධාතුණක් ගැන විස්තර කරන්න හදාන්නේ. මගේ ප්‍රශ්නේ තමයි ඒක ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන් කරන්න පුළුවන්. පිම්බීමේ හැකිලි වෙන් කරන්න පුළුවන්. වමේ දකුණේ වෙන් කරන්න පුළුවන්ද? අන්නේ වෙන් කරලා විස්තර කරනවා නම් ඒ රූප උනත් එකයි වේදනා උනත් එකයි සංඥා උනත් එකයි. හැබැයි හරියට කියන්න ඕනේ මම මේ කතා කරන්න හදන්නේ ආස්වාසය ගැන. මට ආස්වාසය මෙන්න මේ විඳීම් ටික ලැබුණයි කියලා කොහොමද කියන්නේ? සනාත ඇත්තම අවබෝධ වෙනවා ආස්වාසය තේරුම් අරගෙන නැහැ. ඉතින් දැන් දැන් ඉස්සර ඔතෙක් මං ගෙනකොට කිව්වා මේ ආස්වාසය ගැන විස්තර කරන්න හදන්නේ කියලා. වායු ධාතුව ඉස්ලාමනාසේ දකින්න ආස්වාසය විසිනේ. ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒ ඒ කතා කරන්නේ වාතේ පිටවීමක් ගැනද ඇතුල් වීමක් ගැනද? පිටවීමක් ගැන. ඉතින් එනම් ප්‍රසවාසය කියන වචනේ උපසමත් අකමැති වුණාට ඕකට තමයි ලෝකයා ප්‍රසවාසය කියලා කියන්නේ. ප්‍රසවාසය දැක්කේ නැහැ කියලා කිව්වට ඔය විස්තර වෙන්නේ සාමාන්‍ය දැක්ක කෙනෙකුට වැඩි විස්තරයක්. ඉදිරිපත් කිරීමේ දෝෂයක් තියෙන මෙතන. sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ඒ රාමුවට දාන්න. මම මේ කතා කරන්නේ වාතයේ පිටවීම. අපි ප්‍රසවාසයට කියනවා පිට වෙනවා. ප්‍රසවාසය හෙලනවා. ඒ තුනම කියන්නේ එකට. එහෙම නැත්නම් ඇතුල් වෙනවා, ගන්නවා ආශ්වාසය. එතකොට අපිට පුළුවන් නම් මේ ප්‍රශ්වාස වෙලාවේදී ওই ධාතු තුන සැලෙන හැටි මෙහෙමයි. ගන්න ගන්න වෙලාවේදී මෙහෙමයි කියලා මේ දෙක වෙන් කරන්නේ විභාගයෙන් සමත්. ඒක ඒ කියන කරන එක ඒක ඇත්තටම අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක ජීවයෙන් කරන දෙයක්. අපි කරන්න හදන එක වෙන් කරලා අනෙක් දේවල් වෙන් කරලා තව කාට හරි හරියටම මඩ ගොඩක් අත ගාලා මැණිකක් ගන්න මැණික විකුණනවා වගේ. ඒ දේ වෙන් කරන්න බැරි කමේ මෙතන තියෙන්නේ sannivedana ප්‍රශ්නයක් අපට. ඒ වෙන් කරනකොට මේ මණික කපලා දෙන එකක්ද නිකන් සාමාන්‍ය මණිකක් විතර දෙනවද එනතයි මණික මුද්දකට දාලා දෙනවද විවිධ ක්‍රම තියෙනවා. මණික වටනකම් මණිකම දානවා. එයිසා වේදනානුපස්සනා කියන වචනේ දාන්නත් එපා. සිදුවෙන දේ අස්පනා අපිට Taman දකින්න දේ එහෙම ප්‍රකාශ කරන්න එහෙමනම් පටලවිලක් එන්නේ නැහැ. මට ආස්වාසිය දකින්න බෑ. මට වායෝ කාර්යය හිත දාන්න බෑ මට කායන වසන කරන්න බෑ කියන්නේ හිත தත්වගත කරගෙන තියෙනවා මම පටන් අරගන්නේ වේදනාවට වසනාවෙන් කියලා හිතාගෙන ඉන්නවා ප්‍රශ්නයක් නැහැ ඒ ටික කියන්න ඕනේ නැහැ පේන දේ කියන්නේ පේන දේ කියනවා නම් අහගෙන ඉන්න කෙනා සැරයක් දෙයක් අහනකොට sannivedana පිණිස අපිට යම් සම්මුති ගන්න වෙයි නමුත් sannivedanaක් වෙනවා ඒ නිසා මට පේන විදිහට වෙන කෙනෙකුට වැඩිය හොඳට කායන වසනාව කරනවා නමුත් බීතිකාවක් තියෙනවා මට කායන පසනාව බෑ මම මේකට යන්නේ නැහැ මම යන්නේ වේදනාන පසනාව කියලා ඒ ඔළුව ඔළුව ක්‍රේල්ලනවා එළියනවා කියන්නේ මම ඔන්න ඕවට කොණ්ඩේ ක්‍රේල්ලලා තිබුණ ප්‍රශ්න නැහැ ඒක හොඳයි ඔළුව ක්‍රේල්ලලා මොකද දෙන්නේ තියෙන්නේ කායන පසනාව වේදනාන පසනාව කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැතුව කියනවා මට කායන පසනාව බෑ මට පුළුවන් වේදනාන පසනාව විතරයි කියලා එහෙම කියන්න අයිතියක් අපිට නැහැ අපිට තියෙන මේ දැක්ක දේ දැක්ක හැටියෙන් කියන එකයි ලේබල් කරන්න ගිය ගමන් අපේ අර පරණ කර්මජාව රුචි අරුචිකා පෞරුෂත්ව ලක්ෂණ ඇවිල්ලා sannivedanට අනිවාර්ය බාධාමයි කරන්නේ. ඒක නිසා පොඩි ළමයෙක් කතා කරනකොට එයා වචන දන්නේ නැහැ ඇති ඇටියට කියනවා. වැඩි මාල්ලෙක් කියන්නේ ගියාම ඒකට නම්මනම් දානවා. විශේෂයෙන්ම යම් කෙනෙක් භාවනා කරනකොට බරපතල වචන පාවිච්චි කරනකොට හොදලා කොට ගන්න බෑ. මම ගිහිල්ලා ප්‍රේමසිරි හාමුදුරුවෝ ඒ ශාංශ කොළඹ හතේ ඉන්න වෙලාවේදී බුරුමයන්ඩ හදිසියමට ඉන්න තැනක් නැහැ රෑ කොළඹ. පස්සේ අමිතානන්ද හඳුරු ගිහිල්ලා කිව්වා මං ගිහිල්ලා දෙන පේමචිලි හඳුරු ගාට බය වෙන්න එකක් නැහැ කියලා. ඉතින් පහුවෙන්ද උදේම නැගිටලා මම ඉතින් අයියා වගේ සක්මන් කරනවා. ඉතින් මම rahat වෙලා වගේ දැන්. මං දන්නේ කන ගාට වෙලා පේමචිලි හඳුරු ඇහුවා මේ උදේ ඉලම්පත ගත්තද මොකද? මං කරකවිල අත ඇරියා. ඊට පස්සේ මං කව ගත්තයි කියලා. ඊට පස්සේ මං කව මට කොහේ හරි ගියාම භාවනා නොකරම බෑ කියලා. ඉතින් අං ඇවිල්ලා මට දැන්. භාවනා නොකරම බෑ. පේමචිලි හඳුරු හත පහකට ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඇහුවා මේ දන්නවද එහෙ ගියාම මේ පිම්බි මැකිලිම කරන්න වෙන්නේ මස් මාළු කණ්ඩ වෙනවා බුරුම් බාධායෙන් කතා කරන්න වෙනවා. ඉතින් මං කව සාන්ත නිවන ලැබෙනවනේ චීනතර යහ. ආනවායනේ පිම්බි මැකිලිම මස් මාළුනේ කීන එකයි කට හරි කන. ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න නැහැ මට සමාධිය තියෙනවා අයියෝ. පිම්බි අසු ගියා යන්න. කියලා වැත්තට කතා කරලා ආයසුස කාදාවත් බාහන හරියන්නේ නැහැ අයියෝ. ඊට පස්සේ මං කව අනේ සාන්ත සමා වෙන්න ඕනේ. මේ දැක්ක දවසේ ඉතාලමයි දැක්කේ මේ මිසික ගන්න. ඊට පස්සේ ආයසුතුන් කතා කරන වචන වලින් එක බුරුමේ ගියොත් ගේටුවක් තරණ එකක් නැහැ. කරුණා කළ නොදන්න කෙනෙක් විදිහට යන්නේ කියලා. ওই විදිහට මට සමාධිය තියෙනවා. ඔය හැමදේ කතා කරන එක බුරුමෙත් එක කරන්න බෑ. බුරුමේ පොඩි කොල්ලපවා ගේට්වේ ඉන්න කොල්ලපවා ඌ බලලා ඌ අභිධර්මෙන් තමයි සංඥා ගන්න. මෙයක් සද්දෝෂචරිතයක්ද මොහොචරිතය ඌට උගන්ලා තියෙන ඔක්කොම බ්‍රේන් එකට දාලා තියෙන්නේ විලුඹෙන් ඇවිදිනවනම් ද්වේෂචරිතේ. ඉස්සරහින් ඇවිදිනවා මෝහ චරිතය. ඉතින් ඌ යනකොට පත්කඩ එල්ලනකොට බලහන් ඉඳලා ගත්ත තීන්දුව අම්මා මුත්තා කිව්වත් වෙනස් කරන්නෙත් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ මුකුත් නැහැ අහක බලාගෙන වන්දින හැටි බලාගෙන ඉන්නවා. වන්දින හැටිම තේරුම් ගන්නවා. මොකටද ආවේ බිස්නස් එකක්ද බිස්නස් ඉවර කරලා යන්න. භාවනා කරන්න එනවා කියපු ගමන් කියන ඔයා බාර ගන්න බෑ. ඉතින් අඟ අඟ පෙන්වන්න ගිහිල්ලා ඉතින් නොදන්නා තාරිරි මට මට ප්‍රේමතිරි හාමුදුරුවෝ ඊට පස්සේ ප්‍රේමතිරි හාමුදුරුවෝ මට කියනවා මම මේ ආයතන කියන්නේ මොකද දන්නවද? මේ තියෙන දේ කියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි කියලා. ඔය කියපු එක වචනයක්වත් බුරුම කියලා පාවිච්චි කරන්න එපා කියලා. කද්දාකත් ගුරුවරත් එක්ක සංනිවේදනය කරන්න බෑ නොදන්න කෙනෙක් වගේ බය බොයි කියාගෙන. ඉතින් මං කරොත් දෙයි ඉතින් මං ඉංග්‍රීසි කෙනෙක් හරහා පරිවර්තනය කරන්න ඕනේ. මං ගියාට පස්සේ ඒත් කිව්වා මට මේ පණ පිටින් ඌරේ දුනොත් කෑ හැකියි. ඒක මගේ හැටි හැබැයි මං කොහොම මං එළවලු තියනනම් කැමති අනේ දුන්නා. ඊට පස්සේ මාස 18ක් ගියා ආනපාන ඉඳලා පිම්බි මැගිනවට මාරු වෙන්න. ඒ ඔක්කොම මගේ වැරදි. ඒ නිසා භාවනා කරන මිනිසුන්ට අද තියෙන ධර්ම දැනුම වැඩිකමේ අපත්‍ය වෙලා. ඒ නිසා මේ ඉඳගෙන ඉඳගෙන නැටි කියන්න බෑ. තම්බි කෙනෙක් ඇවිල්ලා කියන්න බලන්න මෙහෙම කරනකොට කියනවා. අයියා කොහොමද වාඩිලා ඉන්නකොට හොඳද කියලා වුණා ආ හොඳ අයියා එච්චරයි අපි ඔය කායනුපසන වේදනුපස චිත්තනසතු තම්බිට නැන්නේ කතෝලික මිනිස්සුන්ට කතා කරලා කියන භාවනා දෙන හැටි මෙහෙම කරනකොට කියනවා අවුරුදු පහේ කොල්ලෙකුට කතා කරලා කියන බාන දෙකනින් උරුණත් වෙන්නේ කියලා ටක් ගාලා දෙනවා අපේ මේ දැනුමමයි අපේ දැනුමමයි කක්ක වෙලා තියෙන්නේ ඒ නිසා කතා කරන්න ගියාම කොහෙන්ද වචන සෙට් එකක් අරගෙන ඉදිරිපත් කරපු ගමන් යා පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්ම වගේ මේ අවුලක් තියෙන. ඉතින් ඒක අඩු කරන්න අපිට තියෙන එකයි නියතමානිකම. දෙක ආදුනිකෙක් වෙන්න. හැම වෙලාවෙම ආදුනිකෙක් වෙන්න. ලොකු සංචින්න කාවේ ආධිකම්මික විපස්සකෙක් වෙන්න. පැවිදි කරපුවාම මේ නාකියෙක් පැවිදි කෙරුවත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. දැන් 60 පිරිලා ඉන්නේ. ඒවට කියන්නේ ලදරු සාමණේර ඔබ සිටින් කිව්වොත් සිටින් ඉඳින් කිව්වොත් ඉඳින්. මේ වචන පාවිච්චි කරන්න එපා ඊට පස්සේ මේ වචන පාවිච්චි කරපන්. ඉතින් එහෙම නැත්තම් මහානකම හරියන්නේ නැහැ. ඉතින් බුදුහාමර කරා ඉඳගෙන ඉන්නකොට වෙහෙසයි. වෙහෙස කියන්නේ එපා දරුවකට. පස්සද්ධිය කියපා. උඩ සුඛය කියපා. උඩ සති සම්පජඤ්ඤය කියපා. මේ හරියට අලුතෙන් භාෂාවක් උගන්වනවා ආර්ය විවාහරි. ඉතින් අපි කියන කොහොමද ගාන්ත සුඛය කියන්නේ මේ দাঁඩි දානවනේ. ඉතින් බුදුහාමර බප්පු ගහගෙන එපලේ යන්න මම මොනව කරන්නේ. බුදුහාමර හිතන වෙන කෙනෙක් වගේ කෙවිත පිටිපස්සෙන් යන ගහලා හදයි කියලා. කද්දාවත්. වාදනයේ හැටියට වතුර හැඩිය ගන්නවා නම් වාදනයේට වතුරක් කරන්න පුළුවන්. වතුර කිව්වොත් මගේ හැඩියට මට 40 අඩියක් ඕන මට රවුම් අඩියක් ඕන කියලා ඒ බුදුහාමුදුරුත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න පේන දේ කියන්න කිසියම් දැනුවක් බාධා වෙන්නේ නැහැ. බාධා වෙනවා නම් බාධා වෙන්නේ ඔල මොට්ටලකම. මාන්නක් අරගෙන නැත්නම් අපි දන්න බරපතල තාක්ෂණික වචන. බුරුවෙම ගිහිල්ලා තාක්ෂණික වචනය කියුණා නම් අවුරුදු ගානක ලකුණු කැපෙන. මං කියන්නේ මේ විපස්සනා කරන දැන් වල. තමයි දන්න දේ, වැටහෙන දේ මෙහෙමයි කියලා කියනවා නම් ඒ ඒ ස්වාමීන් වහන්සේට සම්පූර්ණ කොන්ත්‍රාත් එක බාර ගන්නවා, හදලා පිටත් කරනවා. මම යෙත් මම මේ මෙහෙම කතා කරන මම ඒ ස්වාමීන් වහන්සේලා පැත්තෙන් දක්ෂ චරිතයක් නෙමෙයි මං හොඳට බැටකාවු චරිතයක්. පඬිතුකම් කරන්න කියලා. පඬිස්සංශෙත් එක්ක මම හිටියේ. අවුරුදු 4ක් ඉන්න උනා. මාස 18ක් යනකම් මේ sannivedanayak උනේ නැහැ. මොකද මන් දන්න දේ කියන්න හදනවා ඒ ස්වාමීන්වහන්සේලා අහන්නේ නැහැ. ඒ ස්වාමීන්වහන්සේලාට කියන්නේ ඇති හැටි කියපන්. අපිට ඇති හැටි කියන්න බෑ මොකද අපි හිතාගෙන ඉන්නවා මෙහෙම විය යුතුයි මේ ටික කිව්වොත් හොඳයි. ඇත්තටම බලන්න අපි හොඳයි කියන හැම එකක්ම ඒ ස්වාමීන්වහන්සේට වැරදි. අපිට වැරදිච්ච දේ වැරදිච්ච හැටිල කියනකොට නෝන්න භාවනා දියුණු වෙනවා. උනන්දු කරනවා. ඒ තමයි බුරුම යනවා කියලා කියන්නේ වෙන මොකක්වත් මහා දෙයක් නෙවෙයි. ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ sannivedana ක්‍රම මම දැකපු ස්වාමීන් වහන්සේගේ sannivedana ක්‍රම මොනවාක්වත් නැහැ වෙන මොන දැනුවකටවත් ගරු කරන්නේ ඇතිදී ඇති හැටියට කියන්න පුළුවන් නම් ඒක තමයි ලොකම දැනුම අපිට දුර්ලභම වයසට යන්න යන්න අඩු වෙන්නේත් ඒකයි නිහතමානීකම ආධුනික මනස නැති වෙච්ච නිසා හිතෙන් ගෙනාවු gedirin ගෙනාවු දේවල් තමයි ඉතින් ගොඩාක් කල් යනවා ඒ ඒ process එකට කියන්නේ ඩී ලර්නින් process එකක් කියලා. දාන්න දේ අමතක කිරීමේ ක්‍රියාවලිය. தත්වගත වීම නැති කරලා සාමාන්‍ය தත්වරපත් කරන්න ඒකයි ඔය පැවිද්දේ තියෙන වටිනාකම. පැවිදි වුණාට පස්සේ කුක් එක් කරනවා. මේට වැඩි යුනිවර්සිටි දෙන රැග් එකට වැඩි හුඟවත් දරුණුයි පැවිද්ද දෙන රැග් එක. යුනිවර්සිටි රැග් එකේ මොකද සුමාන දෙකනේ. සුමාන දෙකෙන් පස්සේ ප්‍රශාන වේ ඊට පස්සේ ඌ ගන්නවා. මෙහෙ නෑ. අවුරුදු පැවිදි කරලා අවුරුදු 5ක් අද මොකද්ද කියන්නේ මේ නවක භික්ෂුවක් වශයෙන් පඩිකම් හොදපන් අතු ගාපන් හාමුදුරුවන්ගේ පිට තවපන් අරක කරපන් මේ කරපන් තමයි. කතා PhD දෙකක් කරන්න කල්නේ. PhD කරනවා දෙකක් කරන්න කල්. ඊට පස්සේ තව අවුරුදු පහක් තියෙනවා මධ්‍යම. අවුරුදු 20 ගියාට පස්සේ තමයි අයියා. ඊට පස්සේ ඌ කියන කොයි එකත් නීතිය තමයි. අවුරුදු 20 ගියාට පස්සේ ආයෙ කතා කරන්න යන්න බා අවුරුදු ඉත පැනපු ආමෘකෙනෙක් එක්ක කතා කරුවොත් මතක තියාගන්න 33000 කරන්ට් එක අල්ලගත්තා වගේ තමයි ඒ ආමෘ කියන දේ ඇත්ත උනත් ඇත්ත බොරු උනත් ඇත්ත මොකද යාමෘ එතෙන් එනකොට ඇවිල්ලා තියෙන කන්න තියෙන පරිප්පු ටික කාලා තේරවාදී කියන්නේ මොනෝකට තෙරුණාසි වුණාට පස්සේ තෙරුණාසි කියන ඇත්තත් ඇත්ත බොරුවත් ඇත්ත ආයේ බහුනාස්තික වාද කරන්න යන්න එන ඉතින් ඵලයක් වෙන මොනක්වත් කියන්නේ වෙච්චරයි තේරවා. පැවිද්දේදී අපි ආයෙ මැරිලා උපදින්න ඉතින් මෙහෙම කියනකොට උඟ දෙනෙක් හිතනවා මම මේ උපාසක මහත්තයාට බයින්නවා කියලා. උපාසක මහත්තයාට බයින්නෝ නෙවෙයි. බයින්නෝ නෙවෙයි. ඔయిత වැඩිය මම ඔయిత වැඩිය මම හරීම මාන්නකාරේ. මෙතන මම හරි ඔලොමොට්ටලේ. මමන්ට වරපතල වචන පාවිච්චි කරලා හරිය ලැජ්ජාටපත් වෙලා තියෙනවා. ඒ නිසා මම දන්නවා හැදෙන එකට දෙකක් තුනක් ගැහුවට ප්‍රශ්න නැහැ. ඕනේ නම් ඌ ඉන්නවා. යනවනේ ඉහි අපිට ප්‍රශ්න නැහැ. බැත්නම් මොනව කරන්නේ? මේක පෙට්‍රල් එන්ජින් එකක් නෑ. ඩීසල් දාලා හරියන්නේ නැහැ. පෙට්‍රල්මයි දාන්නේ. ඒ නිසා මේ ධර්ම ගෞරවයේ පිහිටව ගන්න ඒව නැතුව වෙන මොනක්වත් ඇත්තේ නැහැ. ඉතින් එහෙමත් අපිට මේව සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කාලයක් හම් වෙන්නේ ඉතාම කලාතුරකින්. අපිට අදාළ ප්‍රශ්නයක් මේ විදිහට සාකච්ඡා කරන්න වෙලාවක් උසාවියක් හම් වෙන්නේ කලාතුරකින්. ඒ වෙලාවට කඩේ කරගන්න එකයි තියෙන්නේ. හොඳයි අපි විනාඩි 15ක් විතර අරන් තිනවා. ඒ මාතෘකාවට ඊට පස්සේ වෙන වෙන කිව යුතු කළ යුතු දෙයක් නැත්නම් අපි කාථා සජ්ජායනා කිරීමෙන් සිළු ඥාතීන්ට නොපේන නොපෙන සිළු දෙනාට ඥාතීන්ට පින් පැමිණීමේ අපේ සතිವಾರය સમાપ્ત කරමු. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පatti